ඉස්සරහට ගිරුවට කමන්නේ මට ඔලෝසු වෙන්නත් ඕන. ගෞරවනීය සංග්‍රහණෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් නිසනවනේ බ්‍රහස්පන්ද පවත්තන සතිපත පවත්තන ධර්ම දේශන අවස්ථාවට සපත් වෙලා ඉන්නේ සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති සෝපි සුභකින්නේ සුභකින්නතෝ අ비ජානාති තී කරුකටේතු සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මීට සති කීපයකට ඉස්සෙල්ලා මේ සබ්බ ධම්ම මූලපරියාය කියන මේ සූත්‍රය ඉදිරින් තියාගත්තා. අපේ මේ ධර්ම දේශනාවලිය සඳහා මාතෘකා සපේන සූත්‍රයක්. ඒක සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදිලා සංගායනා කරන භික්ෂුන් වහන්සේලා සංගීතකාරක භික්ෂුන් වහන්සේලා මජ්ජිම නිකායේ පළවෙනි සූත්‍රයේ වශයෙන් නම් කරලා තියෙනවා. ඉතින් මේක බොහොම කාලයක් අට කතාවකටත් නැගෙන්නේ නැතුව වාද මුඛව වාදවලට හේතු වෙච්ච සූත්‍රයක් මුලින් තිබුණට මොකද ඒක බුදුජාණන් වහන්සේ ਸਰුවඥ විග්‍රහයක් කරනවා ලෝකයේ පිළිබඳව හතර දෙනෙක්ගේ දෘෂ්ටි කෝණවලින්. පෘථග්ජන මනුස්සයා කොහොමද ලෝකේ දකින්නේ? පළවෙනි මාර්ගඵලයේ සිට තුන්වෙනි මාර්ගඵලයේ දක්වා ලැබපු රහත් නොවිච්ච සේකහුත්කලයා කොහොමද ලෝකේ දකින්නේ? ඊට පස්සේ මාර්ග හතරම සාක්ෂාත් කරගත්ත රහතන් වහන්සේ නමක් ලෝකේ දකින්නේ. ඊට පස්සේ සවාසනා සකලක්ලේශ දුරු කළා වූ සරුවච්චන් වහන්සේ නමක් ලෝකේ කොහොමද දකින්නේ කියලා. ඉතින් එතකොට අපිට මේ සූත්‍ර මාර්ගයෙන් පේනවා අද මේ ලෝකේ තියෙන මේ ලෝක විෂයන් අල්ලගෙන මේ එක එකනා විසරදකම් කතා කරන්න ගියාට ඒ ඔක්කොම සරුවච්චන් වහන්සේ මේ මෝඩයේගේ පැත්තෙන් බලලා තියෙනවා දැකලා තියෙනවා දැකගත යුතුයි සරුවඥතා ඥානෙ ලබන්න. ඉතින් ඒක නිසා අපිට මේ වගේ සූත්‍රයක් කිව්වහම ලෝකේ ඉන්න ඕනම අඳුර පාන කෙනෙක් මේ අන්ධහැරයක් විතරයි හීය නැති බව තේරෙනවා. කරුවචාන්සේ හීය හාලා යන්ධහැරේ පාන. ඒ වගේ මේ බාහිර ලෝකේ තියෙන එහෙම නැත්නම් අපි කියන ලෞකික භෞතික විෂයන් වල තියෙන පෘථග්ජනේ ලෝකයේ વિશે දකින්න දැක්ම ඒව ඔක්කොම මල්ලකට දාලා අපිට පෘථග්ජන භූමිය වශයෙන් පෙන්ලා දෙනවා සර්වචන්නාංශේ. ඊ ගාවට <clears throat> පළවෙනි මාර්ග ඥානයේ සිට තුන්වෙනි මාර්ග ඥානයේ දක්වා අයින් කරගත්ත එහෙම නැත්නම් කියනවා මේ තණ්හා මාන දිට්ඨිය වලින් දිට්ඨිය කඩාගෙන තාම තණ්හාව කඩමින් එවනත ඒක නැති කරමින් ඊට පස්සේ මානෙ නැති කරමින් ඉන්න කෙනා කොහොමද ලෝකෙ විශ්ි දකින්නේ කියලා. ඉතින් එතකොට දැනගන්න පුළුවන් යෝගාවචරිකට අර පෘථග්ජන භූමියේ Taman ඉක්මවාද නැද්ද කියන එක දැනගන්න එතනින් පොඩි උපමානයක් ලැබෙනවා. මේ කියන කාරණා යටතේ Taman කොහොමද ඒව දිහා බලන්නේ? බැලුවේ කොහොමද? දැන් කොහොමද මේ භාවනාව නිසා, සතිය නිසා, මානසිකාරය නිසා ඒක වෙනස් වෙන හැටි. ඊට පස්සේ ඒ තණ්හාමාන දිටි තුනම නැති මහරහතන් වහන්සේ නමක් ඒ સંદર્ભ ඒ කාරණා දකින්න හැටි ආට අවස්ථා දෙකකින් පෙරලා පේනවා මම පෘථග්ජනව ඉන්න කාලේ මේ විදිහටයි මේවා දැක්කේ ඊට පස්සේ භාවනා කරන කාලේ එහෙම නැත්නම් අනුත්තරං යෝගක්ඛේමං පත්තේ මානෝ මේ යෝගා යෝගයේ ക്ഷേම කෙලවර කිරීම දක්වා ප්‍රාර්ථනාවෙන් අපත්තමානසෝ සේකෝ ඉන්න කාලේ මෙන්න මෙහෙමයි දැක්කේ. දැන් ඒ ඔක්කොම ඉක්මවලා මට දැන් ඒ විෂයන්ම මෙන්න මේ මේ විදිහට පේනවා. ඒ කියන්නේ පොතු දෙකක් කරලා පෙන්නනවා. පිට තියෙන පොතු දෙකක් කරලා මදේ පෙන්නනවා. ඊට පස්සේ සරුවච්චන් වහන්සේ ඊටත් එක එහා ගිහිලා ඒ සවාසන සකල ක්ලේශ දුරු කළා උත්මෙන් වහන්සේ නමක් ඊගාත් පොත්තක් කරලා මේකේ හරයක් නෑ කියලා පෙන්නනවා. අර පොතු තුනක් දාගෙන ඉන්න එක නා ඕක බඩතුලේ හංගවගෙන ඉන්නවා. ඕක ඇතුළේ මොනවදෝ තියෙනවායි කියලා. මිටි මොලවගෙන ඉන්නවා මුෂ්ටියට. ගණ්ඩපදයක් නෑ. පහළ බැලුවට පස්සේ මොකක්වත්ම නෑ. ඉතින් ඒකටද සර්වඥතාඥානෙ කියන්නේ ඉතින් ඒක හරි සැකයි සුපෘතඥයට. ඒ නෑ නෑ නෑ මොකක් හරි දරුවචන්නාංශේ ගාව මොකක් හරි ඇති මදයක් ඒක තියාන තමයි ඉන්නේ කියලා. එහෙම ගන්නෑ. මොකක්වත් නැහැ මේකේ. අන්නේ පෙත් පොතු ගලවන හැටි තමයි අපි දැන් ඉන්නේ තේක භූමියේ. ඒ තේක භූමියේ මේ බුදුචාන් වහන්සේ මේ ලෝක දසන්දර්ශනේ 24 ආකාරයට පෙන්නනවා. පෘථුවිය දිහා ලෝකයා බලන හැටි, පෘථග්ජන වශයෙන්, එහෙම නැත්නම් සීක වශයෙන්, රහතන් වහන්සේ නමක් විදිහට ਸਰවචනංශ විදියට. පඨවි ධාතුවදී. ඒකට ආපෝ තේජෝ වායෝ වශයෙන් මේ හතරමහා භූත විශේෂයි. ඊට පස්සේ පෙන්නවා මේවා භූත ස්වභාවය සහ අභූත ස්වභාවය කියලා දෙකක් තියෙනවා. පේන නොපෙනෙන දෙකක් තියෙනවා. පඨවි වල තියෙනවා අභාව ප්‍රඥප්තිය. පඨවි ආපෝ තේජෝ වායෝ භාවනා කරනකොට කෙනාට තියෙනවා පඨවි වැටෙනකොට තියෙනකොට වැටෙන්නේ මෙහෙමයි නැතිකොට වැටෙන්නේ මෙහෙමයි කියලා. පෘථිවිය නැහැ. පෘථිවිය අභාවය. ඊට පස්සේ ආපෝ ධාතුවේ ඇතිකොට මෙහෙමයි නැතිකොට මෙහෙමයි. මේකට ලහු ලකුණු ගරු ලකුණු කියලා සමහරලාට පෙන්වනවා. ලහු කියලා කියන්නේ තම ලැහැල්ලුවයි තම ලුහුව පෙන්වනවා. තමාලාට ගරු වශයෙන් පෙන්වන පඩවිලත බොහෝම කර්කශ ලක්ෂණයෙන් පෙන්වනවා. කක්කලත්ත ලක්ෂණේ. ඒක අඩු වුණාට පස්සේ හැල්ලු ගතියෙන් පේනවා. සමහරලාට ඒක හැල්ලුවත් නෑ වාගේ. පඩවි අභාවයේ පේනවා. තේජෝ වායෝ පඩවිට පස්සේ හතරමා භූතයන්ගේම භූත අභූත ස්වභාවය. මේ විදිහට හතර මහා ධාතුන් ඊට පස්සේ මේ ලෝකේ තියෙන දේව බ්‍රහ්ම ප්‍රජාපති සංකල්ප වගේ ඇති තත්ත්ව තියෙනවා නැති තත්ත්ව තියෙනවා ඊට පස්සේ බ්‍රහ්ම සංකල්ප ආකින්න සුභකින්න වේහප්පල අබිබු ආදී වශයෙන් අරූප ධාන ලබන වේලාවේදී අරූප ධාන මානසික தত্ত্ব යටතේදී ඒව ඇති නැති භාවය. ඉතින් ඒකේ එකක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ පෙන්ලා දීලා තියෙනවා ඒ සුභකින්හක කියන භ්‍රමතලයක් අපේ කොස්මොලොජි වල එහෙම නැත්නම් බුදුරජාණන්සේ විස්තර කරපු බෞද්ධ මේ භවයේ විශ්වයේ தত্ত্বය. මෙන්න සුභකින්නක කියන தত্ত্বය පෘථග්ජනෙකුට ලැබුණොත් කොහමද? ශේක පුද්ගලයෙකුට ලැබුණොත් කොහමද? රහතන් වහන්සේ ළමකට ලැබුණොත් කොහමද? බුදු කෙනෙකුට ලැබුණේ කොහොමද කියලා. ඉතින් මේකේ පේනවා මේ සුභ කින්නක කියන தත්ත්වය පෘථජ්ජනයටත් තියෙනවා. ඒක මේ භාවනා කරලා ගන්න එකක් නෙවෙයි. එයා ඒක පටලවා ගන්නවා. ඒක එනකොටම තණ්හාවට ගන්නවා, මාන්නයට ගන්නවා, දිඨියට ගන්නවා. ඉතින් ඒ නිසා එnde end end end මඩ කොට එරෙනවා. සුභ කින්න කියලා කියන්නේ සුභහෙම. මේ බුදු ජානසේ සඳහන් කරනවා ආනාපාන සති සූත්‍රයේ ආනාපාන සති භික්කවේ භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච සුඛෝච විහාරෝච. සාන්ත ප්‍රණීත සුඛ තත්වයක් එනවා ආනාපානේ සංසිඳන වෙනවා. ඉතින් ඒකේ සුඛ తত্ত্বය සුභ සාන්ත සුඛ తত্ত্বය සුභහෙට තමයි ගන්නෙ පුත්තජන. අරගෙන ඒක අල්ලගෙන নানা ප්‍රකාර කතන්දර කතා කරනවා. beautiful breathing. හුස්මෙන්ම පුළුවන් ඔක්කොම ගන්න කියලා අර හුස්මේ ගෙවි යන අවස්ථාව හුස්ම අල්ලගත්ත විතරක් නෙවෙයි මැද දැක්ක විතරක් නෙවෙයි ඒක ගෙවෙන කම්ම බලනකොට ඒක මේ සන්තෝෂේව පනීතෝච සුකෝච විහාරෝච කියන ගතිය ඒක මම කරගෙන මගේ කරගෙන මගේ ආත්මේ කරගත්තාම එයා මේ නිවන නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ හුස්මේ සංසිඳීම නිවන කරගෙන හුස්මේ සංසිඳීම නිවනට එහා දාගෙන ඒක හම්බුනේ කියනවා භාවනාකාරයා කියන එක හම්බුනේ නැත්තම් භාවනා වැරදුණයි කියනවා. ඒක ප්‍රාර්ථනා කරලා භාවනා කරනවා. හරිය දවසට උඩපයින්නෝ. හරිය නැති දවසට වහ කණ්ඩ හදනවා. ඒ මොකද අර භාවනාදී ලැබෙන මේ සුබය එහෙම නැත්නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ පීතිපටිතං වේදී සුභ සුඛ පටිසංවේදී කියලා දෙකක් තියෙනවානේ. මේ සුඛයම සමාත සුභ පැත්තට දාගන්නවා අපි. නොලැබුණොත් ඒ සුඛය අසුභයි. මේක සුභයි. ඉතින් මේ යන ගමනේදී මේ සුබේ අවශ්‍යයි. ගමනක් යනකොට මේ තානායක ටික නතර වෙන්න ඕන. විවේක ගන්න ඕන, විශ්‍රාම ගන්න ඕන. නමුත් තානාපති තානායමේ ඉන්නවයි කියලා කියන්නේ ගමන නතර වෙලා කියලා තේරුම් ගන්න. තානායමට ගොඩ වෙන්නේ බැරිකමකට. විමන් ගන්න හලින්ද. නෝ තානායමේ සබ් පහසු කියලා නතර වුණොත් එදාට ගමනක් වෙන්නේ නැහැ. ඒක ඥානන්ද සෝංශය මතක් කරනවා මේ කෝච්චි පෙට්ටිය තියෙන ගමන් යණ්ඩයි. නමුත් අනුරපුර වවුනියා පැත්තට ගියාම අලුතින් ස්ටේෂන් එකක් දාන්න ඕන කෝච්චි පෙට්ටියක් ගන්න පාරෙන් අනිත් පැත්තේ තියාගෙන ඒක තතර කරලා ඒකේ ඉඳලා යන්නේ නැවිල ටිකට් දෙනවා. ඒ තමයි තාකාරික ස්ටේෂන් එකක් වෙනවා මේ කම්පාර්ට්මන්ට් එක. ඊට පස්සේ කෝච්චි ගමනක් නැහැ. ඊට පස්සේ මේ මනුස්සයාට තියෙන්නේ යන අයට ටිකට් දෙදී ඉන්නවා මිනිහා පාරයින් ඉන්නේ. අපේ භාවනා කර්මස්ථානචාරු එතන තමයි ඉන්නේ දැන්. කට්ටිය යනවා. මේගොල්ලෝ මගපයින් ඉඳගෙන පෙට්ටියක් තියාන කන කට්ටිය ටිකට් දෙදී ඉන්නවා. මයිලඟට එන එකත් ලොකු දෙයක්. මේක තමයි තියෙන්නේ කියලා ඉතින් මතක නෑ මේ පෙට්ටිය හදලා තියෙන ගමන යන්න දැන් පාරෙන් අයින් කරලා දැන් ස්ටේෂන් වෙලා ඉතින් මෙවුවා ට්‍රැප් මෙවුවා මෙවුවා මේ මේ බොරු වලවල් ඒක තමයි පල්ලෙහා මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී කෝච්චි පෙට්ටිය නැගත්ත එක ලොකු දෙයක් තමයි. ඒක මේ සුද්දා ගෙනත් දීලා බොහොම මාරුවෙන් හදාගත්ත දෙයක් තමයි කෝච්චි පෙට්ටිය කියන්නේ. ඒක ඕන රජින්ට යන්න පුතම විදිහට සැලූන් එකට හදාගන්නත් පුළුවන්. ඕන පාරෙන් අයින් තියාගන්නත් පුළුවන්. අයින කෙරුවට පස්සේ ගමනක් නැහැ. යන කටියට ටික දෙදී ඉන්න පුළුවන්. ගයිඩ් කරන්න පුළුවන්. මම මෙච්චර දුර ආව ඕගොල්ලෝ යන්න ඉස්සරහට පප්පා හරි ෂෝක් දේවල් ඉස්සරහට තියනවායි කියනවා. හැබැයි මෙයා ඉන්නේ මෙයා මග. අන්න එහෙම ඒක බොරුවලක් තමයි මේ වේහප්පලේ කියලා කියන්නේ. ඉතින් මේ මේ වේහප්පල කියන එක කෝච්චියට නැගපු මිනිහෙකුට විතරයි හම්බ වෙන්නේ. කෝච්චියක් දැකපු නැති මිනිහෙකුට කෝච්චිය හදන්න ඉස්සලා මේවා තිබුණේ නැහැ. නමුත් නැග්ගට මේකේ මේ ගිමන් අරින්න හෝ තැග් ගැහෙන්න හෝ මෙට්ටහි වෙන්න හෝ එක තැන පල් වෙන්න හේතු වෙන්න පුළුවන් බව දන්නව සීක පුද්ගල එක විදිහකට දන්නව රහතන් වහන්සේ එක විදිහකට දන්නව සරුවචනන්ත එක විදිහකට දන්නව පුත්තජනය දන්නේම නැහැ මොකද එයා අසුතවත් මෙහෙම දේවල් භාවනා ගහපාරේදී මේ බොරු වලවල් තියෙනවා ඒක දක්ෂයාට හොඳ සුබ ලකුණක් අදක්ෂයාට බොරු වලක් ඇමක් එහෙම නැත්නම් මෙට්ට හිවීමක් කියලා. ඉතින් ඒක සුතේම එපා නැති කරන්නේ. භාවනා කරලා නැති කරන්න බෑ. ඒක සුතීම අහලා තියෙන මෙහෙම ගමන යනකොට මෙහෙම සියල්ල සුබ දැනෙන වෙලාවක් එනවා. ඒකට මොකද්ද ආකර්ෂණයක් තියෙනවා. මේක සද්ධාවෙන් ලබාගත් එකක්, සතියෙන් ලබාගත් එකක්, සීලෙන් ලබාගත් එකක්, ප්‍රතිපදාවෙන් ලබාගත් එකක්, කෙලෙස් අඩු කරලා ලබාගත් එකක් කියලා ඒක සුබ පැත්තක් තියෙනවා. ඇත්තටම තියෙනවා. මොකද ඒ කාමෙන් නෙවෙයි අරන් තියෙන්නේ. ඒක ආමිෂෙන් නෙවෙයි අරන් තියෙන්නේ. සුඛෝපභෝගී වස්තු වලින් නෙවෙයි අරන් තියෙන්නේ. කාන්තාවන්ගෙන්, සූදුවෙන්, එහෙම නැත්නම් අක්කු දූත චක්කු චත්තු දූත ස්ත්‍රී දූර්තේ නෙවෙයි අරන් තියෙන්නේ. හරීම වාසනාවන්තයි. නමුත් ඒකේ බැඳෙන ගතියක් තියෙනවා. ඒ බැඳෙන ගතිය සේක පෘ탁ජනේ ගණ්ඩව දෙයක් නෑ කොහොල්ල බබත් එක සෙල්ලම් කරනවා. අත දාන දාන තන අහු වෙනවා. ඒ නිසා පෘ탁ජනයට දෙන්න තියෙන ලාභ සත්කාරමයි දීපු ගා විනාශ කරන්න පුළුවන්. ඒක තමයි මේ රසවල මායя කරන්නේ. මේ මැට්ටන්න මෝඩින්ද ලාභ සත්කාර දීපු ගමන් කඩුසයි කතරම් බැඳා වගේ ඒකම විනාශය පිණිස හිටිනවා. අනිවාර්යයෙන්ම ඔය නොකලියුතු නොපණත්කම් වලට ඒ ලාභ සත්කාර යොදනවා. නමුත් මේ ලාභ සත්කාර අරගෙන අභ්‍යන්තර බාහිර සාසනය දිනු කරන්න කටයුතු කරනවා කියන එක හැමෝටම කරන්න බෑ. ඒක බොහොම කලාතුරකින් වෙන එකක්. අන්න එහෙම වෙනවා මට්ටමකට භාවනා කරලා අඩු ගානේ සේක தත්වෙට ගියාම අටුවාචාරින් වහන්සලා දෙන අර්ථකතනේ තමයි මම එදත් මතක් කරේ. ඒ කියනහට තණ්හාමාන දිට්ඨුලින් දිට්ටි විරහිතව මේ හැම තණ්හාමාන වලින් කාපුවාම කොහොමද වෙන්නේ කියලා අල්ලන්න පුළුවන්. තණ්හාමාන දිට්ටි කියන දත් තුනෙන්ම අල්ලන්නේ නැතුව දත් දෙකකින් අල්ලනවා. මාන දිට්ටි දෙකෙන්. එතකොට අර දත් තුනම නැතිනම් මේක පැනලා යන තියෙන ඊට වැඩි. එයාට අහු වෙනවා මේ වගේ භාවනාවේදී දියුණුවක් ලැබෙනකොට ඒක තණ්හාවෙන් අල්ලන්න පුළුවන්, මාන්නෙන් අල්ලන්න පුළුවන්, දිට්ඨියෙන් අල්ලන්න පුළුවන්. දැන් මට දිට්ඨි දත ගලවලා තියෙනවා. සෝවන් වෙනකොටම සක්කාය දිට්ඨිය නැති වෙනවා. තියෙනවනම් අස්මිමානේ තියෙනවා. මාන්නේ තියෙනවා, තණ්හාව තියෙනවා, අනාගාමි වෙනකන්. ඉතින් ඒ දත් හෙල්ලෙනවා එතකොට. නමුත් ඒකෙන් අල්ලනවා. අල්ලන්නේ මොකද්ද මේ වේ සුබ කින්නකේ කියන එක ඊටාම සුබ සුබෙන් ආකීර්ණ වෙලා තියෙන හාත්පස කිසිම බාධාවක් නැහැ භාවනා නිකන් චීස් කැල්ලක් වගේ ඉන්න පුළුවන් ඇතුළට වෙලා ඉතින් එතෙන් ආවට පස්සේ ඒකේ තියෙන මේ බැඳීම ගැනයි ඒකට තියෙන මේ ඒක ඒකම Tamanට අඩයක් කරදරයක් ඇමක් අඩයටියක් වීම ගැනයි සරුවචාන්සේ කතා කරන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ ඒක සාමාන්‍ය භාවනා නොකරන එක්කනට මේ කතාවේ අදාළ නැහැ. එයාට දන්නේ නැහැ. එයා තාම මේ කමඨහනක් බුදුන්පත් කරගෙනත් නැහැ. කමඨහනේ එහෙම ගිහිල්ලා රූපයේ වශයෙන් කමඨාන වශී කරගෙනත් නැහැ. ඒකෙයි අවශ්‍ය වෙලාවක් ඉන්න පුළුවන් ගතියකට තාමපත් වෙලත් නැහැ. එහෙම කෙනාට මේ කියන කතාව හරි අමාරුයි. මේ අපිට අදාළද නැද්ද කියලා හිතා ගන්න. අපිට මේක දැනගන්න පුළුවන් වේද? අපි කවදා හෝ මෛත්‍රී බුදුහාමර පහළ වෙලා ධ්‍යාන බඩලා අරූප ධ්‍යාන අරූප ධ්‍යාන වැඩුවට පස්සේ නේද මේ බණ අහන්න ඕන කියලා ඒ කටට ඇහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඔළුවට උඩින් යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේක සාමාන්‍යයෙන් කාමරාග නෙවෙයි රූප රාග අරූප රාග දෙක ගැනට කිට්ටු වෙන දෙයක්. ඒ කියන්නේ උද්දම් භාගීය සංයෝජන වලටයි කිට්ටු වෙන්නේ. ඉතින් අපි කෙනෙක් කිව්වොත් මම උද්දම් භාගීයදියා මොන භාගයක්වත් දන්නේ නැහැ. මම මේ තාම කාමයේ ගිලිලා ඉන්නේ. තාමත් මේ ලෝකේ රවට්ටනවා විතරයි. මයිලඟ සීලෙත් හරි නැහැ. මයිලඟ සතියත් නැහැ. මයිලඟ සද්ධාවත් නැහැ කියන කෙනාට මේ බණ නිකන් ඔලුවට උඩින් යන්න ඉඩ තියෙනවා. අදාළ නැති වතියක් පේන්න තියෙනවා. මම නිල්ලඹ ඉන්න වෙලාවේ අමුතු જાති ආමුතු කෙනෙක් වැඩියා. එතකොට මම ගිහියා. හැබැයි මොනවත් නැහැ. ඉතින් දන්නව අනිවාර්යයෙන්ම කවදා හරි පැවිදි වෙනවා. හැබැයි කොහේ පැවිදි වෙනවද කියලා දන්නේ පැවිදි වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි. මේ භාවනාව සඳහායි කියලා දන්නවා. ඉතින් මම හන්දාවක ඇවිල්ලා තව තුන් හතර දිනකුත් අඩ ගන්නවා. ඇවිල්ලා උසාසනයක වාඩි වෙලා බොහොම තෙදවන්තව මම ඒකට බිම් වාඩි වුණා. ආයෙ කතා ලැබුවා මාත්‍යාට මම පේන්නේ කවුරු වගේද කියලා. මම කරු යුරක් දාගත්තේ පුරුෂයෙක් පේනවා කියලා. එහෙම කියන එක හරිනේ නෝ මහත්තයා එහෙම ආමුතුරු කෙනෙකුට එහෙම සිවුරක් දාගත්තා. ඉතින් මට පේන එකනේ මම මේ කියන්නේ කිව්වා. ඊට පස්සේ මේ මං ආවේ මේ මීටිකල් නායක ආමුතුරු කිව්වා. මං ගියාට පස්සේ මහත්තයා ගැන මේ මේම ඒ නිසා මට පණිඩක් කියන්න කියලා. මොකද මට මීටිකල් නායක ආමුතුරු නැත්නම් මම පණිඩක් තියනවා කියන්නේ. මහත්තයා හෙට යන්න ඕනේ මාව හම්බ මාත් එක්ක යන්න ඕනේ. නැත්නම් මම නැතු යන්න ඕනේ මා නායක ආමුතුරු හම්බෙන්න කියලා ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් නෑ ඉතින් වහන්සේ කියන්නේ මම ආහන්න ගන්න. ගිහිල්ලා ආහන්න රූප රාග අරූප රාග කියන්නේ මොනවද කියලා. මොකද මට ඉතින් අදාළ නෑ නේ කියලා. නේ මම මෙච්චර දුර ආවේ මේකට. මහත්ත ගිහිල්ලා මේ නායක හඳුර හම්බෙලා අහන්න ඕනේ. ඉස්සරහට මහත්ත ලොකු වැඩක් වෙන්න තියෙනවා. මම භූත කතාවමයි කතා කරන්නේ. මම ඉතින් හොඳට කතා මම ඒක මම කරලා දෙන්නම් සාන්ත. හැබැයි ඔබ වහන්සේට ගෞරවයක්වත් ඔබ වහන්සේ මට මට ගරු කරන්න හිතෙන්නේ නැහැ. මම උඩ තියලා වඳින එක වෙනම දැ. සිවුර දැක මම කවුරුත් වඳිනවා අපි ඒක. යුනිවර්සිටි එකේ සංඝයා දැකලා තියෙනවනේ අපි කවුද කියලා. ඉතින් ඒ වඳින හැටි දන්නා සංඝයා. මම කිව්වා ඉච්චරයි කියන්න තියෙනවා. ඔය සිවුරක් දාගත්තයි කියලා මට කොහොමවත් ගෞරවයක් නැහැ. ඉතින් ඇත්තටම අගෞරවයක්. මේ කරන වැඩවලට ඉතින් මේ ආමතුරු ඉව මොකක්වත් ගණන් එක සාධාරණයි. කමක් නැහැ මම මහත්තයා කියලා. ඊපස්සේ මම ලොකු සංඝයාට ඇවිල්ලා ඇහුවා අවසරයි සාංශ මේ රූප රාග රූප රාග කියන්නේ මොකද්ද කියලා. ඊළඟ සාංශ මේ හරියටම ඩික්ෂනරි තියෙන එක පොතේ තියෙන එක එහෙමම කිව්වා. මේ රූප ලෝක වල තියෙන ආසාව සහ අරූප ලෝක වල තියෙන ආසාව. ඉතින් මම කොහොමද ප්‍රශ්නෙත් අදාළ නැහැ මම මේ කවුරුත් කිව්වට වෙනකොට උත්තරෙත් අදාළ නැහැ මොකද මට රූප ලෝකයට ආසාවක් තියා මේ කාම ලෝකයේ ආසාවක් ඉවර වෙලා නැහැ තාම. ඉතින් කොහෙද රූප ලෝක ආසාවක් මට දෙන්නේ කොහෙද අරූප ලෝක ආසාවක් තියෙන්නේ. ඒකේම නම් තමයි මහත්වෝ මේ පොත්වල කියලා තියෙන්නේ රූප ලෝකෙට තියෙන ආසාව සහ අරූප ලෝකෙට තියෙන ආසාව කියලා. ඒ මං හිතේ ඒ අහපු හතරස් ප්‍රශ්නට හතරස් උත්තරේ එච්චරයි. නමුත් දැන් අවුරුදු 30කට පස්සේ මම මේ කතා කරන්නේ. ඇත්තටම කියන 40කට විතර කිට්ටු වෙලා. ඉතින් මේවා නිතරම සාකච්ඡා කරන්න වෙනවා. පොත්පත් කියවන්න වෙනවා, භාවනා කරන්න හම්බ වෙන්න වෙනවා, ගුරුවරු හම්බ වෙන්න වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ පස්සේ එම පිරිසුදු කරලා දුන්නා. ඊට පස්සේ බුරුමේ ගියාට පස්සේ බුරුමේ පඬිතු ස්වාමීන් වහන්සේ ওই ධ්‍යාන නොලැබපු කෙනෙක් ධ්‍යාන සැප ධ්‍යාන අත්දැකීම් ලබන්නේ කොහොමද කියලා සමත ධ්‍යාන නෙවෙයි විපස්සනා ධ්‍යාන කියලා ධ්‍යාන හතරක් පිළිබඳ ලියපු පොත දැන් අවුරුදු 20කට වැඩිය පරණයි කවුරක්වත් අභියෝග කරලා නැහැ. ඒකේ කියලා තියෙනවා මේ පළවෙනි ධ්‍යාන ලැබනකොට අත්දැකීම් ටික මේකයි. සමාධිනවද නැද්ද කියන්න බෑ. අර්පණාවක්ද නැද්ද කියන්න බෑ. දෙවෙනි ධ්‍යානයේ ලක්ෂණ මෙච්චරයි. ඒක පැහැදිලියම සමත විස්තරත් එක්ක ගැලපෙනවා. මම මේ සමතේ ණයට අරගෙන කියන්නේ විපස්සනා කරන කට්ටිය ධ්‍යාන නොලබෝයි කියලා පශ්චාත්තාප වෙන්න එපා. මේ මේ අත්දැකීම් තියෙනවද කියලා බලන්න තමයි භාවනා කරනකොට බණකොට පැහැදිලිවම තියෙනවා. ඉතින් ඒක ධ්‍යාන කියන නම නැති වුණාට ධ්‍යාන කෘත්‍ය સિદ્ધ කරනවා. ඉතින් ඒකෙම තව ඉස්සරහට කල්පනා කරලා බැලුවොත් අරූප ලෝකයේදී ලැබෙන මේ අත්දැකීම්නොත් භාවනා කරන බොහෝ දිනාට තියෙනවා. ඒ දෙකේනා ඒක අරූප ලෝකෙට තියෙන ආසාවක්ද අරූප ලෝකෙට ආසාවක්ද කියලා පොතේ ලියලා තියෙන වචන වලින්ද දකින්න නැත්නම් භාවනා කරනකොට මේකක් ලැබුණාම අපි මේක තණ්හා දිට්ටි මාන සහිතව බැලුවොත් කොහොමද වෙන්නේ? තණ්හා මාන දිට්ටි නැතුව බැලුවොත් කොහොමද වෙන්නේ කියන එක දකින්න යෝසේක தත්තරපත් වෙලා ඉන්න ඕනේ. නැත්තම් සුතමේ වශයෙන් අල්ලන්න පුළුවන් මේක. ඒක භාවනාවට කෙලින්ම උදව් කරයිද නැද්ද කියන්න බෑ. ඒ මොකද ඒක චින්තාමය ඥානයකට වැටෙන්නේ. නමුත් ප්‍රත්‍යක්ෂ ඥාන තියෙන කෙනෙකුට නම් මේක සාමාන්‍යයෙන් හීනෙන් තොල ගෑ රහසක් වගේ රසයක් වගේ ගන්න පුළුවන්. ඉන්නේ ඒකටම තව එක වාක්‍යයක් මම කියනවා හැම පෘථග්ජනයෙක් තුළ මේ අත්දැකීම් ටික හේරම තියෙනවා. ඒක භාවනා කරන ලබන එකක් නෑ. පෘථග්ජනයේ තියෙන කලවම් වෙලා. කිරි ගොමයි මූත්‍රායි කලවම් වෙලා ඒකේ වචනකමක් නැහැ. භාවනාදි කරන්නේ වෙන් කළා දානවා පරිච්ඡේද කළා දානවා. පරිච්ඡේද කරපුවම බැත ටික වෙනමයි, කාටුව වෙනමයි, පිට කාටුව වෙනමයි. එතකොට තැම්පත් කරන්න පුළුවන්. ඒක ඉපියෝ අහන්නේ නැහැ. එතකොට මේ ගුල්ලෝ ගහන්නේ නැහැ. මොකද බැත ටික පැත්තකට දැම්මට පස්සේ ඒක රකින්න පුළුවන්. ඕක කාටුවත් එක්කයි පිට කාටුවත් එක්කයි දැම්මොත් අර වටේන මැස්සුගේ හැට ඔක්කොම මේකේ වහන. කොක්කනාව කියලා කියනවා, ඉපියෝ කියලා කියනවා ඉස්සර වචන. නමුත් වී ටික හොඳට පැහැලා ගත්තොත් බැත ටික රත්තරන් ටික වගේ වෙන් කර ගන්න පුළුවන්. ඒක ගොවියා බොහොම ආසාවෙන් ගේ ඇතුලේ තියාගෙන ඉන්නවා. කාටුව පිට කාටුව පිටුරු ඒක පැත්තකට දාන්න. අන්න ඒ වගේ මේක වෙන් කළ හඳුනා ගැනීම තමයි භාවනාදී ශේක தත්තට යනකම් වෙන්නේ. ඒ නිසා මෙතන ඉන්න කාටවත් මේ අත්දැකීම නැති වෙන්න බෑ. ඇත්තටම කියනවා නම් ඔය සුභ කින්නක අත්දැකීමෙන් තමයි කාමයේ පිටිපස්සේ යන්නේ අපි. සුභ පරමාහම් භික්කවේ කියාගෙන මේ ඥාන පිටිපස්සේ සල්ලි පිටිපස්සේ ලාභ සත්කාර සම්මාන පිටිපස්සේ සූදුව පිටිපස්සේ යන්නේ ඒකේ ලැබෙන සුභයට මම කියන්නේ සූස්තිය කියලා. ආතල් කියන්නේ. චරයි. ඔය ආතල් එකට තියෙන ආශාව කිව්වනම් තේරෙනවා කාටකම ආතල් එක දන්නේ නැති කවුරක්වත් නැහැ. ඒ වචන හොඳ නැහැ බනට කියනකොට. මොකද බුදුජානන්සේ පාවිච්චි කළා නැහැ. මේ ආතල් එකනේ අපි මේ ජඩකම් කඩප්පුලිකම් නොකෑමනා දහපතුරාකම් සේරම කරන්නේ. ඒකල ඉවරලත් අපි මේ සීලය කැඩුනත් සතිය කැඩුනත් සද්ධාව කැඩුනත් ඒකට තියෙන ඇබ්බැහිය කනගාටුයි කියන්න නැතර කරන්න බෑ. ඕන වුණත් නැතර කරන්න බෑ. කුඩු ගහන කෙනාට ඒ කුඩු ගැහිල්ල දන්නවා මොලේ තයිලා ඒකාන්ත විනාශ කරනවා. එනම තැන් නතර කරන්න බෑ. ඒකයි ඒ කුඩු බිස්නස් එක බය නැතුව සල්ලි දැම්මම බය වෙන්න දෙයක් නැහැ. කුඩු බිස්නස් එක දැම්මම ෂුවර්. සල්ලි ෂුවර්. මොකද හැම කෙනාම ආන්නේ වගේ එකක් තමයි මේ සුභයට ඇති ආසාව. ඉතින් ඒක මම මෙහෙම කිව්වොත් මම දන්න පොඩ්ඩක් මේ කතාව පොඩ්ඩක් විස්තృత වෙන්න ඉඩ තියෙනවා. සුභය කියන්නේ මෛත්‍රිය. සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි. මේ විපස්සනා සතිය කරනවට වැඩිය මෛත්‍රී භාවනාවට හොඟ දෙනෙක් කැමැති සුභේ පරම කරගෙන තියෙනවා. ඉතින් මෛත්‍රී හොඳට හිත පෙඟෙනකොට සුභ කින්නක වාගේ ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන සාන්තයිල අවුරුදු තුනක් කඳුබඩ භාවනා උගන්ලා තියෙනවා. උගන්වනකොට එච්චර කැමති නෑ ලංකාවේ මිනිස්සු බොහෝම පමයි කියව භාවනාවදී. තාමත්ම පමයි කියව. මෙච්චර වස්තු සම්පatti තියේදී බුද්ධ ආගම තියේදී චෛත්‍ය තියේදී සංඝයා තියේදී ත්‍රිපිටකයේ තියේදී ඊටාමත්ම දුර්වලයි කියව. කොහොම හරි ඒ ස්වාමීන් සල්ලං උනේ ලංකාවේ කමටහන් සුද්ධ කරලා. සිංහලෙන් ටික කතා කරන්න පුළුවන් දරනවා. ලොක්කෙක් ඇවිල්ලා භාවනා කරා. හොඳටම විපස්සනා කරා. කරපු දවසේ ඉතින් බොහෝම ගෞරවයි ලංකාවේ මිනිස්සුන් සුදු අඳිනවා බුරුම කවදාකවත් එහෙම කරන්නේ නැහැ. බුරුම හැම කෙනාගම පිටේ අතේ මේ කඹයක් ගැට ගන්න සහිත පිරිත් නූල් තියෙනවා. හැම කෙනාගම තියෙනවා විශේෂයෙන්ම දේශපාලනඥයෙක්ගේ. හැමදායක ලොක්කන්ගේ. මිට්ටියක් ගැට ගහගෙන ඉන්නේ කොයි වෙලාවෙ. එහෙ දකින්නකොට කියන උන්නෝකට තමයි පරිත්‍ත සුත්ත කියලා කියන්නේ. ඕම එක ලංකාවේ තියෙනවා කියලා අනික් අයට පෙන්නනවා. අපේ පිරිත් නූල් කම්බනේ තියෙන්නේ. මේ ස්වාමී අර අර ලොක්කත් ඒ වගේ බොහොම ගෞරව සද්ද හාලියකට සමාජයට hina වෙනවා සමාජයට ගරු කරනවා ලංකාවේ මිනිස්සු පන්සලට නෝ සුදු ඇඳගෙන ඉන්නේ පන්සලේ ලංකාවේ මිනිස්සු අත්තලා යනකොට අත්තම්මල යනකොට මුණපුර අඬ ගහන මිනිවිරි අඬ ගහන වල කූ දේවල් කොතනකදී හරි මහසීසාඩෝ කියනවා පොතේ බනට කොතනකදී හරි නිවන කියන වචනේ කියපු ගමන් සිංහල බෞද්ධයා දෑත මුදුන් තියලා උඩ තියලා වඳිනවා ඒ සංස්කෘතික ලක්ෂණ ඉතින් මේ ලොක්කටත් භාවනාව හරි ගියානේ හරි ගියට පස්සේ මේ ලොක්කට සමතය උගන්වනවා. විභාව මේ මෛත්‍රී භාවනාව. ඒ කමඨාන දුන්නලු මටත් මට මතකයි මේ කියනකොට ඒ සයිඩෝ මේ මෛත්‍රී භාවනාව ගැන කතා කරන්න ගියාම කමඨහන් දෙන්න ගියාම ඒක විනාඩි 15කට මුළු ත්‍රිපිටකයේ තියෙන ඔක්කොගෙම කමඨහන දෙනවා. පුදුම හිතෙනවා මේ විපස්සනා ගුරුවරයෙක් එහෙම කරන්න දගෙන. මේ ලෝකයි බොහොම සන්තෝෂෙන් ගිලා පහුවෙන් දැවිලා බණින්න පටන් ගත්තලු සායිඩට කවදාකවත් නැද්ද? තොබ්බහන්සි මේ මොනවද මේ කරන විකාරය මේක මේ ඒතැවුල මොකද කියලා. මට මේක කලින් කියලා දෙන්න තිබ්බනේ. මෙච්චර කල් මං කොහොමද යන ගාන ගියා. අදනේ භාවනාව සිද්ධ උනේ. කියලා කවදාකවත් නැති විදිහට බැනලු මෛත්‍රිය වැඩිලා. ඒ කියන්නේ සූස්තිය. සුබකින්නකේ. ඒටි ඉස්සෙල්ලා විපස්සනා දීලා තිබුණ නිසා මිනිහා කන්නේ විපස්සනා නොතිබී තිබ්බනම් ඕකම සුභය කරගෙන ඕකයා කියන වෙලාව ගත කරනවා. ඉතින් ඒ නිසා ඒ ශාංශ කියනවා දෙන්න එපා. ඉස්ලාම සතිය දෙන්න. සතිය ඉඳලා සතිය මට්ටමට ගියාට පස්සේ හිත මේ වරද්දන වැරද්ද තේරුම් ගන්න පුළුවන් මට්ටමකට එහෙම නැත්නම් මාර්ගය මාර්ගයේ තේරුම් ගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ සමතේ දෙන්න සමතෙන් ගොඩාක් මේ සුබේ ලැබෙනවා එහෙම නැත්නම් ඝර්ෂණේ නැතුව බොහොම සුඛ සුබ ගතියක් ලැබෙනවා ඊට පස්සේ ඒකට ඇලෙනවා වැඩි විපස්සනා නොකර හිටියානම්. ඊට පස්සේ ඒකම භාවනාවක් කරගෙන මුළු ලෝකෙමතම මෛත්‍රී බෙදාගෙන ජීවත් වෙන හැබැයි Tamanට Taman වෛර කරනවා. සනකාටුයි කියන්නේ. ওই මෛත්‍රී භාවනා කරන හුඟ දෙනෙකුට තියෙන්නේ ලෝකෙටම සීල සත්ව වෙන දුක්ෙත්තා නිරෝගෙත්තා සෝවත්ෙත්තා අල්ලපු gider පරට්ටි ඇර. ඕන්න ඔහොම තමයි මෛත්‍රී කරන්නේ. එතන මට මම ඇර. ඒ හොඳටම පේනවා ඒ කෑ ගහන කට්ටිය Taman Taman ඉඳගෙන ඉන්නවත් බැරි මිනිස්සු කීම කතා කරන්නේ. ඒක තැනක හිටගෙන ඉන්නවත් බෑ. එක විදිහට ඉරියව්ව පවත්වන්න බැරි කට්ටිය ලෝකෙට මෛත්‍රී කරනවා. මම මේ විහිළුවට ලක් කරන්නේ මේ විහිළුවට ලක් කළ යුත්තක් නෙවෙයි මෛත්‍රී කියන්නේ ඇත්තටම. සරුවචන් වහන්සේමයි දේශනා කළ තියෙන්නේ සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිය වදාමි ඉදපඤ්ඤස්ත පුද්ගලෝ උත්තරින් අපඩ විජ්ජන්තස. නිවන් දකින්නකම් මහණෙනි මේ කර්කස ගමනේ කරදර අඩු කරන්න මෛත්‍රී වඩන්න. සුභේ ටිකක් තියෙන්න ඕනේ. කරත් එක එන්ඩරොසිල් ටිකක් දාන්න කරත් එක කඩ ඇනේ කැපෙනවට. ඒ කරත් එක ඕනේ කරත් එක ඒකට ස්නේහනේ කියලා කියනවා. මයිටි ටිකක් තියෙන්න ඕනේ. හැබැයි ඒකට ඇලෙන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා ඒකට බැඳෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක විපස්සනා කැඩෙන්න ඉඩ තියෙනවා. සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. අනම්මන වැඩවලට යන්න පුළුවන් කියන මේ වංචනික ධර්මයේ දන්නේ නැති වුණොත් නැත්නම් මේ ලැබෙන සුභය තණ්හාමාන දිට්ඨි වලින් ඇල්ලුවොත් කාමයට වැඩි යහපන්. අපි කාමෙදී කියමනන්ද සාන්චින්න කාලේ කියනවා ඒක භික්ෂුවකට රාජකුමාරිකාවක් දාන ටිකක් බෙදුවට පස්සේ ඒ කුමාරිගේ රූප ලක්ෂණේ දැකලා ඒ කුමාරි ගැන හිතලම නොලැබෙයි කියන දුකට මැරලා ගියයි කියන. ඒක ඊතරම් උම්මාද කරන සුළුයි. ඊට ඒ වගේම ගතියක් තියෙනවා සුබ කින්නකේ. මේ භාවනා කරනකොට ලැබෙන මේ මේ निराமிෂෝ ලැබෙන මේ සුබ ගතියට අසුබේ නැතිකම අසුබේ කියලා කියන්නේ මේ කේසාලෝ මනගා දන්ත තචෝ කියන එකනේ. එහෙම නැත්නම් මේ ශරීරයේ තියෙන අපුල ස්ථාන වශයෙන්, හැඩ වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන් තියෙන අරක. ඒ කියන්නේ පැත්තම සුබේ. ඒක තියෙන්න ඕනේ. නමුත් මේ සුබේ තියෙනවා බොරු වලක්. සුබේ තියෙන වංචනික ගතියක්, ෂට ගතියක්, මායවි ගතියක්. ඒක දන්නේ නැති වුණොත් ඒක විකුණන්න පුළුවන්. කණමිනියත් කන්නේත් මායාවත් එක්ක. විකුණන මනුස්සයත් විකුණන්නේ ඇත්තටම කියනවා දන්නේ නැතුව. නමුත් මේ සුභ කින්නකේ කියනක පිළිබඳව සීක පුද්ගලයෙකුට දීලා තියෙන කතාව විස්තරය දිහා බලනකොට එයා ඒ සුභ කින්නතෝ සුභ කින්නේ සුභ කින්නතෝ අභිජානාති. දැන් හොඳට දන්නවා මේක හොඳ දෙයක් මේ ගමනට විශේෂට ගිමනට අවශ්‍ය දෙයක්. නමුත් මේයි බැඳුනොත් කොච්චි පිටිය පාරෙන් අයින් කෙරුවා වගේ ගමන නතර වෙන්න ඉඩ තියෙනවා කියලා සුභ කින්නය සුභ කින්නේ වශයෙන් අභිජානනය කරනවා. ඒකේ තියෙන වංචනික ධර්ම සහිතව දකින්න. ඒ කියන්නේ අටුවාව කියලා කියන්නේ තන් දීඨිය නැතුව තණ්හාමාන දෙක තියෙනවා. ඒ නිසා තුනෙන්ම අහුවෙන්නේ නැහැ. එයා දන්නවා ඉස්සර මං තුනෙන්ම ඇල්ලුවේ. ඒකෝට තද්ද තද බැඳීමක් තියෙනවා. දැන් අල්ලනව අඬු දෙකකින්. ඇඟිලි දෙකෙන්. ඉස්සරගේ තුනෙන් නෙවෙයි. මොකද තුන්වෙනි ඇඟිලි කියලා දෙවෙනි ඇඟිල්ලත් තණ්හාවත් එතකොට දුර්වල වෙගෙන යනවා අනාගාමී වෙච්ච කෙනෙක්ගෙන නැති වෙලා. ඉතින් අන්න ඒ වගේ අල්ලනකොට ඒක දැවටෙන වෙලාව අඩුයිනේ. ඇඟිලි තුනෙන් අල්ලනවා වගේ. ඒ දැවටෙන අඩු නම් ඒකෙන් වෙන මාන දික්ටි එහෙම නැත්නම් ෂට මායාවි වංචනික ගති අඩු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ සුබකින්නකේ මේ සුබෙහි මුළු සියල්ලම සැපසේ වහනාදී වැටෙන ගතියට ඒ බැඳෙන බව ඒක මගේ කියා ගන්නවා සීක පුද්ගලයා අසරණයි කරන දෙයක් නැතිකම. නමුත් අසීක පුද්ගලයාට කියන බුදුන්සේම කරන්න එපා. ඒකට මෙහෙම එන්ඩිඩි තිනවා මාමඤ්ඤේ නොකරව. ඒක මඤ්ඤනා කරන්න එපා. මේක තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්න එපා. මේක පිළිබඳ කතන්දර ගොතන්න එපා. මේක අනුට කියා පාණ්ඩ යන්න එපා. මේක භාවනා ඵලයක් කියලා ගන්න එපා. එතකොට බුදුරජාණන්සේට සීක පුද්ගලයාට අසීක පුද්ගලයාකට හෝ පෘථග්ජනයකට වෙනස් දේතු උපදේශමාලාවක් තියෙනවා. මෙතෙන් යනවා තුන් දෙනාම ශේක පුද්ගලයාට කියන්න මේ උපදේශය, අශේක පුද්ගලයාට කියන්න මේ උපදේශේ, රහතන් වහන්සේට කියන්න මේ උපදේශේ මමයි කියන්නේ මම බුදු. ඉතින් ඒක කාට හරි තේරෙනවා නම් භාවනා කරනකොට මට සමහරලාට අනේ භාවනා කරන කොච්චර සැපද. මට අතක් පිට අතක් තියන ඉන්න ලැබුණ පෙරකල පිනක් නිසානේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසානේ සද්ධර්ම ශ්‍රවණේ නිසානේ මගේ යෝනිසමංස්කාර නිසානේ අනේ මට මේක හරි සැපයි මට හරි හොඳයි කියලා ඇතුළතින් ඒ සුබ ලකුණ එනවා ඉතින් ප්‍රසේක පුද්ගලයාට ඒක භාවනා ඉදිරියට යන්න එයා අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් කරගන්නවා. එයා දන්නේ මේක යට ඇමක් තියනවා කිය. මේකට බැඳීම තණ්හාව නැති කරන්න මේ බැඳීම හොඳයි. ආමිෂේ නැති කරන්න නිර්ආමිෂ සුඛේ හොඳයි. නමුත් මේ නිර්ආමිෂ සුඛේ පවා විස සම්පූර්ණයෙන් කපලා නැහැ. මේක ඇතුළේ තියෙනවා මේකට බැඳීමක්. සීක පුද්ගලයා කියනට මේ බැඳීමෙන් තුනෙන් එකක් කැපිලා. එතකොට එයා දන්නවා මම තණ්හාව නැතිකරන්න කාමේ නැතිකරන්න රූපේ ගත්තා එහෙම නැත්නම් සුඛය ගත්තා. නමුත් මේ සුඛය ඒ දේ නැතිකරන උපක්‍රමයක් අඩයක් විදිහට ගත්තට මේ සුඛේ සුඛේ වශයෙන් නිවන නෙවෙයි. මේකේ තව කහට තියෙනවා. මේකේ නව තිට්ට තියෙනවා. මේකේ තව විෂ තියෙනවා. කපන්න ඕනේ. නිසා අර විශාල කාම රාගේ කාම ගුණ නැති කරන මේක හොඳයි. නමුත් මේක නිෂ්ඨාවට ගන්න නරකයි. පරමාර්ථ වශයෙන් ගන්න නරකයි කියලා ඒක අභිනන්දනේ මා වඤ්ඤනා කරන්න එපා කතන්දර ගොතන්න එපා කියා පාන්න එපා කියලා මා මඤ්ඤි කියලා තියෙනවා මඤ්ඤනා නොකරනවා කියන එක නෙවෙයි නොකරව කරන්න ඉඩ තියෙනවා ඉතර තණ්හාමාන දිට්ඨි වශයෙන් මඤ්ඤනා කරනවා දැන් දිට්ඨි නැතුව තණ්හාමාන වශයෙන් මඤ්ඤනා කරනවා අන්න එතන හැසිරෙන්න ඉස්සලා මේක උපයන්න උපේලා මේක සර සුබ කියලා ගන්න එපා එහෙම නැත්නම් සරතෝ භද්‍ර කියලා ගන්න එපා මේකේ ඇමක් තියෙනවා මේකේ කහටක් තියෙනවා මේකේ තිත්තක් තියෙනවා මේකේ වසක් තියෙනවා කල් ගියොත් පාවිච්චි කරොත් වස ඇබ්බැහි වෙනවන්නේ ඇබ්බැහි වුණ කෙනා රූප ලෝකේ අරූප ලෝකේ ගිහිලා උපදිනවා. මේක භාවනා කරනකොට මේ ලැබෙන ලැබෙන සුභයෙහි සුභ කින්නකේ බැඳිලා අනේ මගේ භාවනාව මෙච්චර මට මේ අම්මටත් කියලා දෙන්න ඕන තාත්තටත් කියලා දෙන්න ඕන ගුරු ගෝලයාටත් කියලා දෙන්න ඕන කියලා පිටිය පැත්තක තියාන අනික් යන කට්ටියට ටිකට් දෙන්න පටන් ගත්තොත් ඒ කිනා ඒකට බැඳීමක් ඇති කර ගන්නවා ඒකේ ಗುಣ කතා කරන්න පටන් ගන්නවා එතකොට මැරෙන්නේ ඒ බැඳීම ඇතුව ඊට එහා තියෙන වේහප්පල අභි මට ගැන හිතන්නේවත් නැහැ. යාර සුබකින්නකට බැඳෙනවා. එහෙම නැත්නම් අභිභූතත්වය ගැන හිතන්නේවත් නැහැ. මෙයා හිතනවා මේ හිටපු තත්තර මේ ඇත මදයි කියලා අනික් අයට උපදෙස් දෙන්න හදනවා. හදන හැම වෙලාවෙම තමයි එතන ටැග් ගහිනවා. මෙත් ඇහි වෙනවා. අන්න ඒක දැන ගැනීම බෑ. සීක පුත්කලයට කරන. සීක පුත්කලට ඒ සුදුසුකම් නැහැ. පින නැහැ. එයා හිතෙන්ද එළඹිලා නැහැ. නමුත් සීක වුණාට පස්සේ මේක නොකළොත් අර අසීක පුද්ගලයා පෘත්‍ජ්ජනයා මාන තණ්හා මාන දිට්ඨියටම ඇල්ලුවා වගේ තමනුත් තණ්හා වශයෙන් දිට්ඨි වශයෙන් මාන වශයෙන් අහු වෙනවා. ඒකට ඇස් දෙක අරගනින්. ඇස් දෙක අරගන්න මේ වාසිය හිතට දීපං. නැත්නම් මේ සීනි බෝලේ දීපං, මේ අයිස්ක්‍රීම් එක දීපං, මේ චොක්ලට් එක දීපං. දීලා මේකට තියෙන කෑදරකම් බලපං. මේකේ තියෙන ප්‍රයෝජනයක් තියෙනවා. කාමේ නැති කරන්න හොඳයි. මොකද මේක මේක විසීම තාමත් ඇමක්. ආන්නේ ඒ කතාව කියනකොට ඒ හරි අමා ලේසි මේ මැරිලා උපදින බ්‍රහ්ම ලෝකයක් ගැන නෙවෙයි මෙලවදීම භාවනා කරනට අහෝ සුඛං අහෝ සුඛං කියලා හිතන වෙලාවක් එනවා. භාවනාවේදී ඒක හොඳ දෙයක්. හැබැයි සර්ව සුභ ආදී නෑ. ඒකත් කියාපාන්න එපා. ඒක ඒ විදිහට කමඨාන් වාතාවට ලියන්න. ඒකට අතිශෝක්ති කරන්න එපා. ඒක නොලැබේවා කියලා ද්වේෂ කරන්නත් එපා. මොකද ඒක ඒකට හම්බ වෙන්නේ නැතුව ඒක පහු කරන්නේ නැතුව යන්න බෑ. ඒ නිසා මා සුබකින්නේ මාමඤ්ඤි. සුබකින්නාය මාමඤ්ඤි සුබකින්යෙන් හිතන්න එපා. මුළු ලෝකෙටම මේක දෙන්න පුළුවන් නම් හොඳයි. මට පුළුවන් නම් අනිත් අයට බැරි මොකද කියලා ඒව හිතන්න එපා. අනු තමන්ගේ මට්ටමින් අනු හිතන්න යන්න එපා. සුබකින්නතෝ ඒක සත්ත්වමේ විපත්තියට දාලා එහි වාසය කරමින් අනේ මේ සුබකින්නක මෙයා කඩනවා. මෙයා මට දෙනවා. මේ තැන හොඳයි. මේ තැන නරකයි කියලා ඒ ඒක තමන්ගේ විමානය කරගෙන සාධාරණීකරණය කරන්න යන්න එපා. අදාළ හේතු එනකොට ඒක එනවා. අදාළ හේතු එනකොට ඒක නැති වෙනවා. ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඔබ පුළුවන් තරම් සුභවාදී හදාසනයක වඩපන්. වැඩුවට ඒක නැති වුණයි කියලා මේ අසවලා ඒක නැති කෙරුවා. මගේ කර්මෙට නැතුණා කියන්නේ නැතුව මේ කියන සුභයත් වලාවට එනවා වෙලාවට යනවා ඒ ධර්මතාවයේ දක්ක ගන්නා සුළුව සුභය කියන එක සත්‍ය මේ විපත්තියට බුහම බුහමත්යෙන් ගන්න එපා. ඊට පස්සේ සුබ කින්නම් මා මේටි මාමජ මේක මගේ කරගන්න එපා මමයි භාවනා කරේ මට විතරයි හම්බුනේ අපේ අයට හම්බුන්නේ කතෝලික අයට හම්බ වෙන්නේ මුස්ලිම් අයට හම්බ වෙන්නේ දෙමළ අයට හම්බ වෙන්නේ ඒ මොකද ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටි නිසා මම විතර සම්මාදිට්ඨිය කියාගෙන මේක මගේ කරගන්න. එහෙම කරන්න හිතෙනවා. ඒ මෙච්චර වටිනා වටිනා දෙයක් නේ. ඉතින් බුදුජානනාංශය අපිට මේ මොකද්ද මේ සබ්බ ධම්ම මූලපරියායෙන් දෙන කතාව මේක පුත්තජනයටත් එනවා. සීක පුද්ගලයාත් වෙනවා. රහතන් වහන්සේලාත් වෙනවා. අපෘතඥය වෙනකොට තණ්හාමාන දිටි තියෙන උල් තුනෙන් පැටලිලා තියෙන්නේ. මේකට හැකිලි කියලා කියන්නේ. ඒකට කියන්නේ සංයෝජන කියලා. නමුත් සීක පුද්ගලයා හැකිලක් දිග හැරිලා. මාන්නේ නැහැ, තණ්හාව නැහැ, සමාධි දිට්ඨිය නැහැ. අනිත් දෙකට ඒත් අහුවෙලා. රහතන් වහන්සේට අනාගාමී කෙනාට දෙකක්ම නැහැ. එකකින් තියෙනකොට ඒක අර තනි මේ දත්තලිච්ච රෙලෙවෙක් වගේ ගොදුරක් හපා ගන්න බෑ. දත්තලිච්ච හිංගියෙකුට වගේ. දාගෙන ඇදලට කොටියෙකුට ඒ පිම්බිලි කිරියට කරන්න බෑ. ඒකට දත නැත්තම් ඉවර තමයි. දැන් නාකියෝ වගේ තමයි. බුලත් ටිකක් කපා ගන්න බෑ, කරුණක ගෙඩියක් කපා ගන්න බෑ. ඉතින් ඒක කපලා දෙනවා කොටල කර්මයි කන්නේ අර පුරුද්දට. ඒ වගේ දත් ඇලිච්චි, පඩි ඇලිච්චි රිලව් වගේ, පඩි පඩි ඇලිච්චි සිංහයෝ වගේ ඉන්න කාලෙකුත් එනවා. මේක රහතන් වහන්සේට ඒක ලාභෙට හිටලා තියෙන මේ අරකට නරකට කතා කරලා. පණ්ඩියල්නා දත්තල්න කිව්වට තණ්හාමාන දිටි දත් තුන හැලෙන්නේ. දත හෙල්ලෙනවා දැන්. එතකොට හෙල්ලුණාට වැටුණාට පස්සේ බුදුරජාණන් මොකුත් කියන්නේ දැන් කරන්න පුළුවන් නම් කාලා බලපන් කියන කන්න බෑ දත් නැහැ. අන්නාමාන දිටි තුනම නැහැ. එදිරිල ඔලොම්බුල ගාලා ලොබලනවා ලොම්බු ආටසිම බුලත් ඉත කනවා ඉතින් කරු කරු කැලකුරු කටේ දාගෙන ඉන්නවා හැබුවට හපන්න තියා හිතන්නවත් බෑ විදුරු මහ කැපෙනවා. බුලත් නැට්ටවත් බෑ හපගන්න. ඒක අන්තිමට කෙල ගන්නකොට බුලත් නැටි එහෙම ඉතුරු වෙනවා ලොම්බුට ලොම්බුට මැද හරිය විතරක් දිය වෙලා තියෙනවා. රහතන් වහන්සේ නමක් කාම වස්තුවක් හසාරපුවා ඒ තමයි. අත ගන්න නැතුව නෙවෙයි කනවා. ඒක වැඩක් නැහැ. ඒක අර බුලත් වල තියෙන ආතල් එක. ඒ සූස්තිය නැති වැඩකුත් නැහැ ඊට පස්සේ බුලත් නොකටයි. මාත් ඒ දවස්වල වැඩ කරන කාට හැම ඉරිදම බුලත් කරනවට විරුද්ධයි. මම උන්ට ඉරිදා හුත්තට කාලා හුත්තට බුලත් ටිකක් කාලා දවල්ට පුදිනවා. ඒක තමයි ඉරිදා ඉරිදා ඉරිදා සුවඳ ඒක තමයි. ඉරිදාට හුත්තට කනවා. නිවාඩු දවසනේ කාලා බුලත් ටිකක් කාලා බුදියා ගන්න බුල එනකොට දිය වෙනකම් බුලත් ටික දිය වෙනකම් බුදි. දැන් බුලත් ටික කන්න හිතෙන්නෙත් නැහැ. කන කන කට්ටිය දාගෙනට බනින්න හිතෙන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. මොකද ඒ කන මනුස්සයව ලක්කන්න බෑ කාටවත්. එයාට ඒකේ ආතල් එකක් තියෙනවා නම් ඉතින් අපිට ආතල් එක දෙන්න බෑනේ. කන ඔය කාගෙන කාගෙන යනකොට තේනවා මේ තමන්ගේ වලිගෙමයි හපාගෙන කන්නේ. වලිගෙමයි හැලිලා දැන්. ඒකට ආපන්න බෑ. වලිගේ කොට වෙලා. ඉතින් ඒ කටයුත්තේදී දැන් සීක පුද්ගලිකට කොහොමද මේ සුභ කින්නක කියන తত্ত্বය බුද්ධජනකට වැඩි හම්බ වෙනවා. ළඟ ළඟ ලැබෙනවා. ඉඳගන්න හිතෙනවා ඒ වෙලාව වෙනකොට ඉතන මේ මොන කරදරයක්ද මේ එක එකට කමර කමර ඉන්නේ තමන්ගේ අතක් පිට අතක් තියාන ඇස් දෙක වහගෙන ඉන්න තියෙනවා පිනක් නේ අතු ගාපු සක්මනක ඇවිදින්න තියෙන නම් බ්‍රහ්ම ලෝක ඇවිදිනා වගේනේ මොනතරම් වටන දෙයක්ද පියුම් පිට ඇවිදිනා ඔය කොන පිනක්ද ඒකට ඒකට ඇදිලා යන ගතියක් වෙනවා සමහරලාට කරදර වලින් බේන්න වතෙන් බේරෙන්න කරගන්න ක්‍රමයක් කරගන්න වෙලාවකුත් තියෙනවා මම හරිය කැමති ශූන්‍යාකාරයට කියනවා මොකක්වත් නෙවෙයි බුබ්බඩකමට කම්මැලිකමට ඒක නෙවෙයි ඇත්තට මේ භාවනාවේ ඒ ඒ කියන සුඛේ එන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි දැනගන්න ඕනේ මේකත් මම වංචනිකව පාවිච්චි කරනවාද? එහෙම නැත්නම් මේ කියා පාන්න බලනවාද? අනුන්ට අඟවන්න බලනවාද? ඒක අනවනවනම් ඔය තණ්හාමාන දිට්ඨි කියන මොකක් හරි මේ හොඳ භාවනා ප්‍රතිඵලිනුත් මේ නරක ෂටගති මායාවගති වංචනික ගති එන්න පුළුවන්. ඉතින් ඊට වැඩි භාවනා කරපු උතුමෙක් උඩ ඉන්නවනම් අපිට මේ පෙනේ පුම්බන්න බෑ. ඊටත් වැඩිය භාවනා කරන කෙනෙක් ඒ යුතුයකම් ටික කරනවා. එයා ඒක කරදරයට ගන්නෑ නැහැ. එයා කරදර කියන්නේත් නැහැ කාටවත් මෙහෙම කරපන් කියලා. එනතු සාසනය කියන්නේ නැහනේ. ඒකට පේනවා බොරුවට මේවා පටලවාගෙන අයිතිවාසිකමකට අරගෙන කරාරින බුබ්බඩයටත් බය කරන්නේ. එහෙම නැතුව ඒ ඒක අයින් කරන්න ඕනේ මෙව නරක දෙයක් කියලා කියන්න එපා. පාරදී මේක හම්බ වෙනවා. මම නැවතත් කියනවා පෘථග්ජනයටත් හම්බ වෙනවා. සීක පුද්ගලයාට හම්බ වෙනවා. රහතන් වහන්සේට හම්බ වෙනවා. සර්වඥාන්ට හම්බ වෙනවා. හම්බුනහම එක එකනා වැඩ කරන ස්වභාවයේ සීක පුද්ගලයාට විතරයි බුදුරජාන්සේ ඇඟිලි දික් කළා කරපිය මෙහෙම කරපිය මෙහෙම නොකරපිය කියලා කියන්නේ. පෘථජනට ඇඟිලි දික් කරන්නේත් නැහැ. රහතන් වහන්සේට ඇඟිලි දික් කරන්නේ වැඩක් නැහැ. ඇඟිලි දික් කරට අහන්නේ නැහැ. අම්මා අප්පවත් කියන්නේ ධ්‍යානෙ කාට මොනේ බුදුහාම කිව්වට අහනවයි. ඒතරින් ඉන්නේ බුදුහාම පිළිවෙල වැරදි අදහසක් ගන්න බුදුන් ඇඟිලි දික් කරන්නේ නැහැ. ඇඟිලි දික් කරන සේක හික්මියන් කියන කෙනාට. එයාට කියනවා උඹට දැන් එන ඕන සුබ කින්නකේ. සියල්ල සුබවාදී පොඩ්ඩයි චිත්තක්ෂණය වෙන්නේ නැති. මේක මාමඤ්ඤී මඤ්ඤනා කරන්න එපා. මේක මඤ්ඤනා කරන එක මම කියලා මඤ්ඤනා කරන එක මේකෙන් මඤ්ඤනා කරන මේකෙහි මඤ්ඤනා කරන්න එපා. ඇයි ඒ පරිඤ්ඤයන් තස්සාති වදායර ටිකක් තේරෙනවා බුදුබණ. එයා අත්දකලා ටිකක් තේරෙනවා බුදුජානක මේ කියන්නේ උඹට ওই තියෙන සැප නතර කරන්නවක්වත් උඹේ පෞද්ගලිකසත් ඇඟිලි ගහන්නවක්වත් උඹට මේ අයියා වෙන්නවත් නෙවෙයි උඹට මේ කියන බණේ ටිකක් තේරෙනවා පරිඤ්ඤයන් තස්සාති වදාන අනික් අයට තේරෙන්නේ නැහැ කලින් මුණින් නමල තීදී වතුරක් කෙරුවට තේරෙන්නේ නැහැ බූරුවගේ පිටේ හකුරු බැන්දට බූරුවට රස තේරෙන්නේ නැහැ සීක පුද්ගලයාට තේරෙනවා ඒකට බුදුරජාණන්සේ ළඟටම ගිහිල්ලා පිටතට්ටු ගිහිල්ලා පුතමේ ඔය සෙල්ලම් කරන්න ඉන්න එපා ඌ දන්නවා මේ මයි ළඟ දැන් මේක දිට්ඨිය නෑනේ. ඒකයි බුදුරජාන්සේ මයි ළඟටම ඇවිල්ලා මෙහෙම කියන්නේ කියලා ලෙන්ගතුකමක් එනවා වගේ තියෙනවා. ඇත්තටම කියනවා නම් ඊට පස්සේ බුදුරජාන්සේට වගකීමත් අඩුයි. මචර කියන දේ තේරෙනවානේ. නිකන් කලෙමුණින් නම වතුර ඔක නෙවෙයිනේ. ඊට ඉස්සෙල්ලා නොකියනව නෙවෙයි. ඒ කියන්නේ බුදුරජාන්සේ නිකන් ඔය තියලා තියෙනවා කැමති නම් අරගෙන කාපා. දැන් අද බුද්ධ ආගම තියෙනවාගේ පොවන්න යන්නේ නැහැ. පුනිලියක් ගහලා හරකොන්ට බම්බු ගහන්න හදනවා වගේ පුද්දාගම පොවන්න යන්න මේ පොඩ්ඩ වැඩක් නැහැ. මේ අමනේ යන්න මොනවා කිව්වත් වැඩක් නැහැ. කවුරු හරි ආවනේ Taman දිහාට. එයාට උපදේශ ටික දුන්නා. එයාගේ යම් නැතු ගතියක්. නැමියාවක් තියෙනවනේ. ඒකට තියෙනවා ඒ ඒ නැමියාව හරහා ඉන්ජෙක්ෂන් එක දෙන්න පුළුවන්. බොහොම ප්‍රවේශමෙන් දෙන්න ඕන. ඒතකොට ධර්ම ගෞරවයට කිසි හානියක් වෙන්නේ නැහැ. බුදුජානනාංශයට කිසි හානියක් වෙන්නේ නැහැ. සංඝ ගෞරවයට කිසි හානියක් වෙන්නේ නැහැ. සීලයට හානියක් වෙන්නේ නැහැ. එහෙම නැත්තඳ සීක කියන නම දාලා තියෙනවා. ඒ සීකවලත් ඔය කියන 24ම පටලවා ගන්න පුළුවන් කර්ණ 24ම තියෙනවා. පුතත්ජනයාගෙත් තියෙනවා. පුතත්ජනට වැඩි පොඩ්ඩක් කලෙලි වැටලා තියෙනවා. පොඩ්ඩක් පෙළ ගැහිලා තියෙන. ඒ නිසා යාට හරියට ලයින් එකේදී ගිහිල්ලා හරියට ඒසනි සලාකා කියලා කියන හරියට පොයින්ටර් එකම ගිනිලා මෙතෙන් තට්ටු කළ ගිය තැනගේ භාවනා කරනකොට මෙන්න මෙහෙම එකක් එනවා. ඒක මඤ්ඤණා කරන්න එපා. ඒකෙන් හිතන්න යන්න එපා. ඒකෙහි හිතන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. මේක බලපං නැත්තම් මේ සුභ කින්නක කියන සුභයම හොඳටම චීස් පෙත්තක් වගේ භාවනා දෙනකොට වැටෙන ගතිය හේතුඵල ධර්මයෙන් ආපු දෙයක්. හේතු විස්ෘත වුණොත් මේක නැති වෙනවා. හේතු සහිත වුණොත් මේක එනවා. ඒ නිසා තමන්ගේ ඥානයක් තියෙනවා නම් තමන්ට තමන් සුභවාදී ගතියක් එහෙම නැත්නම් හිතසුව සලසනවා නම් අභිවෘද්ධි සරණන්නේ හේතු ටික ලං කරලා දීපන්. අර අර සුභ කින් එක தත්වෙට සුභයේ එන දේ සක්මනේදී පරියංකේදී අතප්පයක් හොදනලාදී කනකොට යනකොට එනකොට තමයි මේ මම දැන් ධර්මයේ ජීවත් වෙන්නේ. මම දැන් සතියේ ඉන්නේ. මට එකලස් වෙලා තියෙනවා මේ එළඹිලා ඉන්නේ කියන ගතිය තේරුම් අරගෙන ඒකට ආවඩ ආයිබෝන් කියලා ඒකට උපස්ථාන කරන්න ඒකට අනුග්‍රහ කරන්න. ඒකට සප්පාය කරනු සලසලා දෙන්න. ඔන්න ඕකටයි මේ මොළ ධාතුවක් කියලා එකක් තියෙන්නේ. තමන්ඩ කියලා මොළ ධාතුවක් තියෙන්නේ කොයි වෙලාවකෝ තමන්ඩ මේවා පෙළ ගැහිච්ච එකක අත්දැකීම ලැබුණා නම් අනිද්දාසිට ඒ පෙළ ගැස්ම ඒ පෙළ ගැස්මට අවශ්‍ය විශ්චල්්‍ය සාධක ආසන්න කරුණු ටික ලං කළ දෙන්න ඕනේ. ඒක තමයි වෙන්නේ අපිට ගෑනු ආසාවක් තියෙනවා නම් ස්ත්‍රී මුදල් ආසාවක් තියෙනවා ලාභ සත්කාර ආසාවක් තියෙනවා නම් වෙන ධූර්තයක් තියෙනවා අපි ඒකට සුබ කරුණු සලසලා දෙන එක ඇඟෙන්න එනවා දීකිරට බලල්ලු සාක්කි වගේ. මේ පණි බෝතලයක් කරලා තිබ්බා මේ මේ මත මේ ඇම්බලන්ඩ් ආයේ වෙනම SMS පණිවිඩය යවන්න ඕන උටක් ගන්නකොට දාන්නවා. මොකද ඒකනේ හැදී පැහැදී ඉන්නේ. මේක පුළුවන් වෙයිද මේ සුබ කින්නකයක් එන වෙලාවක් නැත්තම් මේ निराமிස සුඛයක් සඳහා ඊතං සන්තං ඊතං පණීතං වගේ මේ හුස්ම මේ සියල්ලම තියෙනවා. අන්නේ හුස්මෙන් ලැබෙන මේ හුස්ම ගෙවි යනකොට දැනෙන මේ සුබ භාවය නැවත උද්දීපනය කර ගැනීම සඳහා තේදවත් කර ගැනීම සඳහා මොකද්ද පරිසරයේ මොන ධර්මයේද හොඳ කොයි කල්යාණ මිත්‍යාද කැප කොයි වෙලාවේද අල්ලන්නේ කියලා බලලා සියලු වැඩ බහා තබලා ඒ වෙලාවේදී ඒකට උපස්ථාන කරන එක අනුග්‍රහ කරන එක සප්පාය කනුසලසදාය කියලා කියනවා උපාය කෞශල්‍ය කියලා. ඒකත් පුළුවන් බුද්ධ ශාසනයක තියෙන කාලේ විතරයි. ඒකත් පුළුවන් පතිරූපදේශ වාසයක විතරයි. ඒ නිසා අපි මේ වෙනකොට ඒකට ඒ ඒ පරිසර සාධකවලට අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට කාගෙන්වත් අහන්න එපා. මොකද අපිට ලැබිලා තියෙන විචල්්‍ය සාධක මල්ල කර්මානුරූප ලැබිලා තියෙන්නේ. ඒ අතින් හොඳම දේ තෝරාගෙන දෙන්න යනවා කියන එක අබෞද්ධයටත් තේනවා මේ මිනිස්සයා අධි කුසලයේ දන්න කෙනෙක් කියලා. මේ මිනිස්සයා අරතියට අහු වෙලා නැහැ කියලා. මෙයා භාවනා රාමතාවේ තියෙන කරන තියෙන ජඩ වැඩ කෙරෙනවා කරනවා. ලද ලද වෙලාවේ අර බාධාවක් නැතුව යන ගමන තියෙන පිහිර දිය පිහිරක් තියෙනවනේ අන්න ඒකට අහු වෙලා පුළුවන් තරම් යන්න බලන්න. ඒකයි මේ සීක භූමියේදී ਸਰුවචනාංශ දෙන පණිවිඩය. ඉතින් ඒක පෘථග්ජන භූමියේ ඔලුවට උඩින් යනවා. කලෙ මුණින් අප වෙලා වතුරක් කිරුවා වගේ. අහකම යනවා නෙවෙයි. පොඩ්ඩක් තේරෙනවා. ඒකෙන් තමයි යා කවදා හරි මහන්සලා සීක බාහිරටපත් වෙන්නේ. සීක බාහිරටපත් වෙච්චාම මේ ධර්මේ වැටහෙන ගතිය. ඒ සඳහා මට කළ හැක්කක් යම් ප්‍රමාණයක් තියෙනවා. මේ ආත්මවාදේ නෙවෙයි මම මේ කතා කරන්නේ. පහසුකම් ටික සලසලා දෙන්න ඕනේ. ඒක අපි මෙතෙක් කල් කරපු දෙයට 100%ක්ම වෙනස්. අපි මෙතෙක්කල් කෙරුවේම ෂට භවයෙන් මායාවී භවෙන් වංචනික ගතියේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලමක් ගෙනියලා තියෙනවා. ඒක කල්යාණ මිත්‍රයෙකුට පැහැදිලිවම කියන්න ඕන. මම හරිම කට්ටයි, හරිම වෙට්ට පිටලයි. මට නටන කකුල ගෙජ්ජි කපන්නත් පුළුවන්. හැබැයි අන්තිමට හිතට කනගාටු ඉතුරු වෙන්නේ කොහොමද ඔබ වහන්සේලා මේ ප්‍රකාශ කරලා ප්‍රසිද්ධ කරලා හෙලි කරලා ජයට ඉන්නේ කියලා අහගන්න ඕනේ. මොකද සරුවචනසේ දේශනා කරලා තියෙනවා. තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ විවට කරන්නේ හෙලි කරන්නේ බබලයි. වැසුනේ නොම බබලයි. හැම බුද්ධ ජාන්ති පොතකම ඔය බහරණ්ඩක සූත්‍රය දේශනා කරලා තියෙනවා. නිසා අපි මේ මේ බණ කියන්නේ, බණ අහන්නේ, භාවනා කරන්නේ, කටයුතු කරන්නේ අපි අපි භාවනා කරන හැටි මේක හෙලි කරනවා. මේ හෙලි කිරීමට අපි කියනවා කමට අංශුද්ධ කරනවා කියලා. මේකට අපි කියනවා ධර්ම සාකච්ඡාව කියලා. මේකට කියනවා කමඨාන් වාතාව සකස් කරනවා කියලා. කරන්නම බැරි දෙයක්. අපේ හිත ඒ තරම්ම වංචනිකයි. ඒ තරම්ම ෂටයි. ඒ තරම් මායාවි. ඉතින් මේ මායාවට ෂටට ගතියට උදව් කරන්නේ භාෂා ව්‍යාකරණ. භාෂා ව්‍යාකරණ එක දන්න කට්ටිය අන්තිම කට්ටයි. භාෂා ව්‍යාකරණ වලින් කෙලපැමිණිච්ච කට්ටිය අන්තිම කට්ටයි ව්‍යාකරණං අකරණං පඬුල තණ්ඩුල මේව කාරණං කියලා නිකන් මෝඩ ආමෘ කෙනෙක් කිව්වලු. ව්‍යාකරණ වල වැඩ නැ බට්ටියක් තියෙනවා නම් ඇති අපා. ව්‍යාකරණං අකරණං තණ්ඩුල මේව කාරණා කියලා. මමත් ඒක කියනවා මොකද මට ව්‍යාකරණ බැරි හින්දා. මොන බාධාවත් මට ව්‍යාකරණ තේරෙන්නේ. මොකද ව්‍යාකරණ දන්න වෙනවා කිව්වොත් පචයක්මයි කියන්නේ. ඔය පුවත්පත් වලට හොඳටම ව්‍යාකරණ දන්න කට්ටිය ගන්න. විශ්වවිද්‍යාල මේ වලට ව්‍යාකරණ දන්න. උන් දන්න ඕනේ පචයක් කක්ක ටිකක් උනා රත්තරන් කියලා විකුණා ගන්න පුළුවන් උන් ලව්වා. උන් දන්නේ ව්‍යාකරණය විතරයි. හැබැයි ඒක දෙනවා මේ අර බුරුමේ පඬු සවාස කියන මේ මිනිස්සු කතා කරනකොට ගල්පිලිම වුණත් ඔලුව වන්නවලු. ඔව් ඔව් ඔව් ඔව් කියනවා. ඒ තරම් පච කියන જાතියක් අද ඉන්නේ මේ ආගම් වල. උන්ට හරියට ගෙවනවා. ගල්පිලිමයක් උනත් ඔව් ඔව් කියනවලු. ඒ තරම කියනකොට හරියට ව්‍යාකරණ ප්‍රසන්ටේෂන් ලස්සනට කරනවා. ගණ්ඩ හර පද්ධතියක් නැහැ. absent minded professorsලා තමයි ඉන්නේ. දැන් භාවනා කරන එක නගේ ඒක නෑ අහිංසකයි. එනදී එන විදිහට කියන එයා දන්නවා මෙහෙම කියමනේ හෙලිදරව්වක් පාපොච්චාරණයක් ගුණවතෙක් ඉදිරිපිට අහිංසක බව ප්‍රකාශ කිරීමක් වෙනවයි කියන. ඒ නිසා බුදුන් සඳහන් කර දෙනවා ආවි කතයිස පහසු හොති. ඉන්නේ කතා කරනකොට කියනවා ආවි කතයිස පහසු හොත. තමන් මේක හෙලි කරව සබ්‍රක්‍මචාරුන් ළඟ පහසුවක් තියෙනවා. වසංගගෙන හිටියනේ කැන්සර් එකක් හැදෙනවා. අර්බුදයකට යනවා. ඇතුළත පැහැෙනවා. මේක හෙලි කරන්න බෑ බුද්ධ ශාසනයක් නැත්තම්. බුද්ධ ශාසනයක් තිබිච්චත් මේක රකින්නවනම් ඉතින් උන්ද කැන්සර් වලට කැමති කෙනෙක්. එහෙම නැත්නම් Tamanට හොඳ සුදු යකඩ පියකින් දමලා පපුවට දමලා එන ගන්න කෙනෙක්. මෙච්චර ලස්සන අවස්ථාවක් හම්බෙලත් හෙලි කරන්නේ නැහැ. ඉතින් යාට මෛත්‍රී බුද්ධ ශාසනය හෙලි වෙයිද නැද්ද කියන්න බෑ. වෙන්න පුළුවන්. නොවෙන්න පුළුවන්. එනිසා අපි මේ වගේ වෙලා අපි සීක වෙන්න ඕනේ. සීක උනාට පස්සේ තියෙන තවත් ඒ වගේ පිරිස දකින්නකොට මේක හෙලි කරන්න පුළුවන්. හෙලි කළගෙන මට භාවනාදී ඉතාමත්ම සුඛ. හොඳ තත්ත්වපත් වෙනවා. හැබැයි එතකොට මට ඒක තියෙනකොට සත්‍ය අමතක වෙනවා. අරමුණ අමතක වෙනවා. දැන් මේක වැඩි කරගන්න හිතෙනවා. සතිය මතක නැහැ, අරමුණ මතක නැහැ. ඒක කර්මස්ථානචාරිකෝත් ඕක වලිගේ පය ගිලා තියෙන්නේ. බා ආයෙත් අරමුණට බලයක්. අයියෝ, ඒකට ආතල් එක නැහෙනි. ඒතර සූස්ති නැහැ. දෙවි මේ දවස්වල මයි ළඟ මන් දන්නේ මේක යුගයක්. හැම කෙනාම මේක ලියලෙවනවා. ස්වාමීන් භාවනා කරනකොට මට ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන් මොනවා වෙනවද දන්න බෙල්ලත් කඩා වැටලා අන්තිමට බලනකොට ඔලෝ නාලා බිම. හැබැයි නැගිටලා බැලුවට පස්සේ නැගිටින්න දඟලනකොට අර ආතල් එක නැති වෙන හැබැයි කොන්ද කෙලින් තියෙනවා කෙරණ දේ දන්නවා. දැන් මේ දෙකෙන් කොකටද යන්න හැම කෙනා මේක ලියනවා මේ මේ දිව බොරු නොකියවත් කට දිව බොරු කිව්වත් කට බොරු කියන්නේ නැහැ වගේ ඒ රචනයේ ලියවිලා තියෙනවා. ඉතින් එයාට කිව්වොත් මේ දෙක අතරමැද ඉන්න ඕනේ. අර විදිහට ආතල් එකට යන්නත් දෙපේක නැතුවත් බෑ. හැබැයි ආතල් එකට යන්නේ කය ගැන පොඩ්ඩක් බලලා සතිය ගැන පොඩ්ඩක් බලලා අරමුණ ගැන පොඩ්ඩක් බලලා මේකට එතකොට සුවාංශාර මේක නැති වෙනවනේ. කිලිම සමානට නෝ ආතල් එක නැති වෙනවා කියලා. හරි ආතල් එක තිබුණොත් කොන්ද කඩා වැටෙනවා. බෙල්ල කඩා වැටෙනවා. ආතල් එක නැතුව බැලුවොත් අර සූස්තිය නෑ. හැබැයි වෙච්ච දේ පොඩ්ඩක් මතකත් වෙනවා. මෙන්න මේ දෙක මැද තියෙන මේ සමතුලිත භාවය හරියමාරු වචන දාන්න ව්‍යාකරණයට දැම්මම ඒක බොරුවක්. වචන දාන්න බැරි නිසා ඒක ගැඹිරත්වයක් අතර තියෙනවා. ඒක දාන්න හදනවා හොදෙන කියන මේ කියන්න පුළුවන් කියන්න බෑ. ඒ දෙකම තියාගෙන කඹේ ඇවිදින මිනිහා දිග කෝටුවක් කරන කෝටුවෙන් බැලන්ස් කරගෙන යනවා. කෝටුවෙන් කරන්නේ මේ පැත්තට ගියොත් මේ පැත්ත උස්සනවා මේ පැත්ත ගියොත් මේ පැත්ත උස්සනවා. නැත්නම් කුඩ දෙකක් කරා යනවා. හැබැයි මේ දෙකේ ලීලා නැහැ. කඹේ ලීලත් නැහැ. කඹෙත් උඩ ඉන්නේ. අතහරින්න බලාගෙන. ඉතින් ඒ ඒ සමතුලිත භාවයට යනකොට 24න් එකක් තමයි මේ සුභගින්නක කියන தත්ත්වය. භාවනාවේදී ලැබෙන මේ සුභය ධම්මොද්දච්චයක් වෙන්න ඉඩ තියෙනවා. ධර්ම නිසාම පහළ වෙච්ච කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා. හිතේ ව්‍යාකූල භාවයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ ව්‍යාකූල භාවයේ තමයි ආතල් එක සූස්තියක් අර මෙනూరు නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා. ඉතින් මේකට පොඩ්ඩක් ලව් එකක් තියෙනවා. ඉතින් මේක මගේ අවුරුදු 40 ඇතුළත මම දැකලා තියෙනවා. යනකොට යන තාලෙම මට කියසයි පොල් ගහ ගන්න දැනන්නේ කේල් ගහ ගන්නද කියලා මම කියන්නේ නැහැ මොකද මම කිව්වොත් මේ තාමේ මම මේ අලුත් ධර්ම දේශනා කරන්න හදනවා නේ මම ආරසා වෙනවා එහෙම යන කෙනෙක් එක ඇසුරක්වත් පවත්න්නේ නැහැ මේ මේ නිවන තියේදී ඊට මේ පිට තියෙන මේ මොකද්දෝ කුණු කන්දලයකට බැඳිලා වැටෙන මනුස්සයා සත්තු මරණ තරම්ම නරක නැහැ. හොරකම් කරන තරම් නරක නැහැ. කාමීත්‍යචාරේ නරක නැහැ. හැබැයි ඒ කෙනාට කනට ගහලා කියලා දෙන්න පුළුවන්. ඒක සමාජ නීති ගැඩිල්ලක් නේ. බොරුව කියලා මේක එහෙම නෙවෙයිනේ. අර Tamanට හම්බෙච්ච මේ මේ සමත සුඛය නිකන්තිය කියලා කියන්නේ ඒක තියෙනවා මේ කාන්දන් ශක්තියක්. නිකාන්ති කියලා තියෙන්නේ අයස්කාන්ත කියන වචනෙන් ආපේවා. ඒකට ඇදෙනවා. ඒක ඇත්තටම අසරණයි මේ මිනිස්සයා. කොච්චර අසරණද කියලා හිතන්න අබුද්ධෝත්පාද කාලේක නා. බුද්ධෝත්පාද කාලේක වෙලා මේ සටහන ලියලා තියෙද්දිත් ඇදිලා යනවා. ඒ ලොකු සංසි ලියලා 101 වතාවක් උපදෙස් දුන්නත් 102 වෙනි වතාවටත් උපදෙස් දෙන්න මසුරු වෙන්න එපයි කියලා. ඊට ආයෙත් කියලා දෙන්න. ඒ 22 දී සනීපෙන්න ඉඩ තියෙනවා. එහෙම කියන්නේ බුදුන් ලොකනාස කියනවා 100ක් උපදෙස් දුන්නයි කියලා කෙරුවේ නැහැ කියලා තරහ වෙන්න එපා. 101 ඉල්ලුවොත් ඒක සලකන්න. 101 ඉල්ලනවා නෙමෙයි මාෂ. මසුරු වෙන්න එපා දෙන්න. ඒත් 102 දීත් ඔය වැරද්ද කරන්න පුළුවන්. උපදෙස් දීපං භයානක රෝගද සුව වෙන වෙලාවක් ඇත කියලා තියෙනවා. භයානක රෝගෙන් දුවා සුව වෙන වෙලාවට උඹ මසුරු වෙන්න බෑ අපිට ආවෙත් ඔහමනේ අපිත් ඒ වගේ තකතිරුකම් 100ක් නෙවෙයි 150ක් කරලා නැවිලා තියෙන්නේ අනික් කෙනෙකුට දීපං දෙන්න නම් දැනගන්න මේ කොච්චර මායාකාරද කොච්චර ෂාටද කොච්චර සියුම්ද මේ ධර්මේ කාමයේ කියන එක ඇත්තටම කියනවා කණ්ඩ ගහලා කියලා දෙන්න පුළුවන් මේ කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව අපි මේ දෙකල් පොර දාලා තියෙන්නේ මේකටනේ අපි දරුවන්ට මොනවද දෙන්නේ කියලා හිතන්නේ අපි අපේ ගෝලෙන්න මොනවද දෙන්න හදන්නේ කියලා බලන්න පුළුවන් තරම් ওই භව තණ්හානේ පුරවන්න හදන්නේ. ඒකලා කාම තණ්හාට කියන පුතේ මේ සතුම් මරන්නම් එපා. හොරකම් කරන්න එපා, කාම මිත්‍යාචාරය කරන්න එපා කියලා කියත හැකි අම්මර තාත්තර දරුවන්ට. භව තණ්හාවෙන් දේ දරුවන්ට පෙන්වන දේවල් බලන්න. ඒ වගේ මේ දෙමාපියෝ මේක තේරුම් අරගෙන නැති තත්ත්වය දිහා බලනකොට බුදුරජාණන් මේ කරන දේශනා නිසා බුදුරජාණන්ට නමක් දාලා තිනවා අපගබ්බෝ කියලා. ගබ්ස කරන බණ කියන්නේ කියලා. ගැබ් හලන බණ කියන්නේ. අරස රසෝ අපගබ්බෝ මේ උච්ඡේදෝ අකිරියවාදෝ තව තුනක් තියෙනවා. පද හත් පද හතකින් කෙලින්ම බයින බුදුරජාණන්සේට වේරංජ බ්‍රාහ්මණය කිසිම ලෝකේ රසයක් දන්නේ නැති බණක් කතා කරන්නේ. ගැබ් හෙලන බණක් කතා කරන්නේ. නාස්තික බණක් කතා කරන. උච්ඡේද බණක් කතා බුදුරජාණන් කියනවා තියෙන හරියක් තියෙන දුක නම් මම කරන්නේ ගැබ් හෙලන එක තමයි කියලා. ගැප් ගන්නවා කියන්නේ දුකක් නම් ගැප් බැලෙන එක තමයි. ඉතින් ඒ වගේ මේ සුබ කින්නකේටත් මෙච්චරම සරසුබවාදී කතාවල් කතා කරන ලෝකේ ඒකත් ගණ ගන්න බැරුව දඟලන ලෝකෙක ඒකත් සීක පුද්ගලෙක් වශයෙන් මාමඤ්ඤේ සුබකින්නේ මාමඤ්ඤේ සුබකින්නාය මාමඤ්ඤේ සුබකින්නතෝ මාමඤ්ඤේ සුබකින්නේ මේටි මාමඤ්ඤති. එහින් හිතන්න එපා, එහි හිතන්න එපා මේක මගේ කියලා හිතා ගන්න එපයි කියලා කියනද ඒක සිංහලෙන් කියනවා තියෙන දිනාගත් රට හැරපියා යන රජ කුසේ. අමාරුවෙන් දිනාගත්ත රට අතහැරලා දාලා යන්න ඕනේ. සුබකින්නකේ දිනා ගන්න ඕනේ. සුබය. සුබෙන්ම ආකින්න මේ தත්වයක් මේ සියලු වස්තුන්ගෙන් පරිබාහිරව සියලු සුඛභෝගී දේවල් වලින් විතර ගන්න පුළුවන්. නමුත් ඒ බැඳෙන්න එපා. කැතයි බුදුරජාණන්සේගේ ගෝලයන් වශයෙන් කැතයි සීක පුද්ගලයන් වශයෙන් කැතයි නිසා ඒක නොකර ඉන්න උත්සාහ කරන්න. අන්නේ කාලයට කියනවා සීක කාලය කියලා. ඊට පස්සේ අර මාන දිට්ටි දෙකත් හැලෙනකොට ඒකේ ලොඹුටන කෙනෙක් වගේ ඒක දකින්නේ. අර රස මසෝර පෙර ගෙඩියක් හයියෙන් හපලා කට කට ගාලා කන කොල්ලෙන් දකිනකොට නාකියෙකුට මොකද හිතෙන්නේ? මඩක් කැලලා දීපංකෝ කියලා හිතෙනවා. ඊට ඔක හපණ්ඩයි. හපලා දීපං කිව්වම ගන්නත් බෑනේ. එහෙම කියනවා වංගිරි දාලා කොටලා දීපං. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකට දාලා දීපං. අර කෑදරකම තියෙනවා. අර හැපෙන්නේ තත්තලිච්ච සිංහෙක් වගේ රහතන් වහන්සේත් ඒ වගේ කියලා හිතාගන්න හරියටම නාකි වෙච්ච කෙනෙක් වගේ. රස රස තේරෙනවා. ඒ අමතේ දත් නැතුව ඒ කෙල නැතුව ඒ රසය ගන්න බෑ. ඉතින් ඒ නිසා ඔය සුප් එකක් බීලා ෂේප් එකේ ඉන්නවා. තම්බලා දෙන්න දැම්බි. වෙන මොනව කරන්නද? අන්න ඒ වගේ එnde end end ඒ ඒ කියන්නේ දත් හැලිලා. ආයේ වෙන මොනවාක්වත් නිසා නෙවෙයි. දත් පිලා කඩාගෙන නෙවෙයි. දත් හැලිලා. ඒ හැලෙනකන් බුදුරජාණන්සේ කියනවා දත් දෙකක් තියෙනවා තාම. ඕකට අල්ලන්න තියන්න යන්න එපා. ඕකට රසේ දැනෙනවා. තන්න ඔය ඉස්සර අපි කතා කරපු මේ බ්‍රහ්ම ලෝකේ මේක ඉතින් මම මේ කියන්න හදන්නේ ඒක මේ මරුණට පස්සේ තියෙන බ්‍රහ්ම ලෝකයක් ගැන කතා කරලා තමයි ලොකු සංසය මට උත්තරේ දුන්නේ. මම සතුටුුනේ නැහැ. ඒක මේ ලෝකෙදීම අපිට හම්බ වෙලා ඒකට බැඳීමක් වුණොත් විතරයි ඒ කෙනා මැරලා ඒ බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. එයා ඒකනේ ඊගාට තියෙන අභිභූ බ්‍රහ්ම ලෝකේ, වේහප්පල බ්‍රහ්ම ලෝකේ වගේ මේක පහු කරන යනෙව්වා තියෙනවා කියලා දන්නවනම් මෙතන ටැග් ගහන්නේ නැත්නම් එයාට ඒක ලැබුවයි කියලා ප්‍රශ්නක් වෙන්නේ නැහැ. ඒ නිසා හුඟව දෙනෙක් බයයි. මේක සමතිදි මේක ලැබුණොත් මේ මැරලා ගිහලා බ්‍රහ්ම ලෝකෙ ඉපදුනොත් විශාල පාඩුවක් වෙන්නේ කියලා. නෑ මේක පහුකල යුත්තක්. මේ නොවිය යුත්තක් කියලා හිතන්න නරකයි. ලැබිලා තියෙනවා. මේ වෙන් කළ හඳුනගන්න වෙන් කළ හඳුනගන්නම හරි වටිනවා. මොකද ඊට ඉස්සර පස්සර තියෙන දේ ධර්ම දකින්නකොට තමයි අපිට අපි යන ප්‍රතිපදාව තේරෙන්නේ. ඒ ප්‍රතිපදාව හැම තැනකම ප්‍රතිපදාවට බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ඊට ඉහිලේ කාලේ මේක හැලෙනවා. ඊට ඉස්සලේ කාලේ මේක හැලෙනවා. අන්න මේ එකක් එකක් නිසා එකක් හටනවා. ඉදම් නිසා ඉදම් පජහත කමිට යන්නේ. ඒ අනුව පෙන්වන 24න් වේහප්පල තමයි ඊගාට කතා කරන්නේ. මහත් වූ ඵල, වෘහත් ඵල. ඒ කියන්නේ භාවනා කියලා නේ. ඒතකොට නිවන ලැබිලා නැහැ. හැබැයි නිවනටත් එහා අධිකව කතා කරන සාසන ප්‍රතිපදාව ගැන. ඇත්තටම කතා කරන්නේ භාවනාවේ. භාවනා නිකන් මේ යන්තම් අමගෙඩිය දුඹුක් වේගන එනකොට කාලා වගේ. හරිම රසයි. විදුනට පස්සේ පරි වෙනවනේ. ඉදෙන් ඉස්සලා කහටනේ. දුඹුක් වෙනවා කියන්නේ විලිකුණු වෙනවා කියන අන්නේ වෙලාවේ කනකොට පුදුම රසයක් තියෙන. නිකන් බැඳපු දවසේ වගේ හරියට. දැන්දලා පස්සේ යෝගේ ගන්න දෙන්නේ අප්පා. ඉස්ලාම දවසේ තමයි යෝග තියෙන්නේ. අන්න ඒ වගේ වෘහත් ඵල එනකොටත් එයා පොත් ලියනවා, ගුරුවරු හදනවා, බෝඩ් ලෑලි ලියනවා, පිට ලෑලි වල විපස්සනා ජාත්‍යන්තර මධ්‍යස්ථාන කියලා කට්ටියට එන්න කියනවා, භාවනා උගන්වනවා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ තේරෙනවා එච්චරම නටන්න දෙයක් නැහැ. අර සුබ කින්නකේටත් වඩා ඒ වේහප්පල தත්ත්වේ අභිභූ කියලා කියන එක පෙන්වන්නේ ඊට පස්සේ තියෙන එක පොතේ තියලා තියෙන අසඤ්ඤ தත්ත්වය කියලා. භාවනාවේ தත්ත්වයට යනවා ඊට පස්සේ නිකන් සිත මිස කය නැති බඹලෝ තමයි. මිනිස්සයා ඉන්නවා මෙතන හැබැයි උනේ මොකද්ද කියලා දන්නෙත් නැහැ අරමුණ මොකද්ද කියලා දන්නෙත් නැහැ කය මතකත් නැහැ භාවනා කරනවා කියලා මතකත් නැහැ. අන්නේ විදිහට එකින් එකට එකින් එකට එකින් එකට සියුම් කරගෙන යන තත්ත්වවලදී මේක විනාඩියක් දෙකක් ඇතුළත ඔය 3 4ක් පහු කරගෙන යන්න පුළුවන් යෝගාවචරයට. මුදුවට භාවනා කරපු යෝගාවචරයා පළවෙනි හුස්ම රැලි 3 ගන්නකොටම කපාගෙන යනවා තෙන්. හිතා ගන්නවත් බෑ. ඉතර කල්ප ගණන් යන වැඩි. නිතිපතා භාවනා කරන අපි කිව්වොත් නේවාසිකව භාවනා කරන නැත්නම් පූර්ණ කායන භාවනා කරන එකනට එතෙන් යන්න පුළුවන්. ඉතින් ගියාට යට අදාහ ගන්න බෑ. මම වෙනද මෙච්චර තටමලාවත් යන්න බැරි තැන කොහොමද ගියේ කියලා. ඒ නිසා භාවනාවේදී සක්ම නිවරණකොට ගත්ත සතිය ඒ ගැම්ම කඩා ගන්න නැතුව පරියන්කයට ගෙනියන්න දන්නවනම් පරියන්කේදී ඇති කරගත්ත සතිය භාවනා නැගිට්ටා භාවනා කඩා ගත්තා නෙවෙයි. සතිය යොණ කරන මම ඊගාට පරියන්කයට යනවා. මේ එකින් එකට එකින් එකට දාමයක වගේ මල් මාලයක නූල වගේ ඒ සති ධාරාව පවත්වන කෙනාට තේරෙනවා ඒක ගැම්ම ඇති කරගත්තට පස්සේ ඒක නඩත්තුව ලේසි. කසකවා ගත්තට පස්සේ හැබැයි කැඩුනොත් ආයෙ මුලක ඉඳලා පටන් ගන්නවා. ඒ නිසා දවසට පැය භාගයක් හමාරක් භාවනා කරන එක කරා ටික ටික ටික ටික මේක අත්දකින්න. නමුත් ඒක ගැම්ම ගන්නෑ. කස කැවෙන්නේ මොකද ඇසුරු කරන්නේම බාලියෝ. තියෙන්නේම කාමේ. තියෙන්නම ෂට ලෝකයක්. ඉතින් එයා හිතන මේ ලෝකේ ජීවත් වෙන්න බොරු කියන්නේ නැතුව බෑ. හොරකම් නොකර බෑ කියලා තමන් විහිං අර පහත් තත්ත්වයටපත් වෙන. නමුත් හොරකම් නොකරන ලෝක තියෙනවනේ. කියාපාන්න නැති ලෝකෙ ඉතින් කියාට පස්සේ නම්මෝ මෙච්චර ගුණ උතුමන් වහන්සේලා ඉඳදී අපි මොනවද මේ කියාපාන්නේ? අපිට මේක ඉන්න පුළුවන් කියලා ඒ අර බල්ලන් අතර නායකත්වය ගන්නට වැඩිය අලියන් අතර සමාජිකත්වය ගන්න හිතෙනවා. උඟ දෙන විදිහ අලියන් අතර සමාජිකත්වයට වැඩි හොඳයි බලුපන්තික හරි නායකයෙක් වෙන එක හොඳයි නේ අප්පා කියලා බලුපන්තික නායක වෙන්න හදනවා. ඒකම තමයි ඉස්කෝලවල උගන්වන්නේ අද. නායකත්වය කියලා උගන්වන්නේ බල්ලන් හරි කමන්නේ නායකත්වයක්. අලියන් අතර සමාජිකත්වයට වැඩි. අද චීන අධ්‍යාපනයේ පාහරයි. තුච්චයි. අසුචි හරි කමන්නේ උඩ හිටපන් කියලා කියන්නේ. අසුචි කන්දකුණ කමන්නේ උඩ හිටපන් කියලා. මේ මොකද්ද මේ කරන්න කියන එක තේරෙන්නේ නැහැ. නමුත් බුදුජානක හිමි පෙන්වන එක ලාභයට සත්කාරයට මනින්න පුළුවන් එකක් නෙවෙයි. එකින් එක එකින් එක සියුම් කරගෙන යනකොට ඒත් එච්චර සියුම් කරත් Taman තාමත් ඉන්නේ බිම්බොම්බයක් උඩ. තාමත් ඉන්නේ උගුලක. මේ රසමස උල පේනවා. කණ්ඩත් ඕනේ මේක ඇතුළේ කොක්ක තියෙන බවක් දන්නවා. බිල්ල තියෙන බවක් දන්නවා. ඉතින් මං ඒක ලෙව කකා යැපෙනවා. හැබැයි හැම ගස ගන්නෑ. උගුල ගස ගන්නෑ. එහෙව් ජීවිතයක් තමයි භ්‍රමචාරී ජීවිතය කියන්නේ. හරිම ජොලි. එහෙම නැත්නම් කියන ස්කවුට් කෙනෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. හැම වෙලාවෙම විනෝදාංශයෙන් ජීවත් වෙනවා. හැබැයි දන්න හැම තැනම අටමලද උගුල් තියෙන්නේ. ඒ උගුලට අද්දා ගන්න මේ වේහප්පල, අබිබූ, සුබකින්නක ආදී මස් කෑලි ගැට ගහලා තියෙනවා. ඊක රසමස උලා. මේක ඇතුලේ කොක්ක තියෙනවා. gediya pitin කන්න එපා ළඟ එකක් අයි කියලා පොඩ්ඩක් ගිහලා පොඩ්ඩක් ලෙව කාලා. මේක දැනගන්න ඕන ගැස් වුණොත් ඉවරයි. ආහන්න එහෙම කරගෙන ජීවත් වෙන එකට බුදුජානසිය සඳහන් කරන්නේ මුව වැද්දා මුවෙක් අල්ලා ගැනීම සඳහා රසමසලුවක් සහිත ගුලක් අටවල තබල බලනින්දදී දක්ෂ මුවෙක් ඇවිල්ලා හැම කාලය යනවා ගොදුර කාලය යනවා හැම ගස ගන්න නැතුව මුව වැද්දා හැඬු කඳුලෙන් බලා සිටියේදී අපේ අම්මලා තාත්තලා එහෙම තමයි අපි ගිහි ගියා තහන්නකොට බලාගෙන අපේ දිහා අපි ලව්වා ජාතිය බෝ කරහඬ ගෑනු ගෙන්නලා දෙන්න নানা ආකාර උපක්‍රම වල හරීම කරුණාවෙන් කරන්නේ අයියෝ සෝරි කියලා හිතෙනවා අපි එනකොට අත අඬනකොට අඬනවා. පපුව පැලෙන්න හදනවා. ඉතින් කොල්ලෙක් දීලා කොහොම බේරෙන්නද අම්මා කෙනෙක්. හිතා ගන්න බෑ. මොනවද මේ? මොනවද මේ? අපිත් මේකමද ඉස්සරහට කරන්න හදන්නේ. නැත්නම් යන්නේ කාට යන්න අර බලලා ওই தත්ති බලනකොට කොල්ල වෙච්ච අපි හරි වාසනාවන්තයි කෙල්ලන්න ගැලවුමක්ම නැහැ. මොන තාලෙන්වත් ගැලවුමක් නැහැ. කසාද බඳලා දෙනකන් අම්මලා තාත්තලා ওই සුබ කින්නක දාති දාලා තමයි දෙන්නේ. අප්පා මේක හේතන් ජොලි වැඩේ ඵලයන්කෝ කියලා ගියා තමයි. ඒ වගේම දෙයක් තමයි ඔය ගීගේ අතහැරීම කියන්නේ. ගීගේ අතහැරියත් භාවනා නොකර ඉඳලා භාවනා ලෝකයට යනවා කියන එක ගීගේ අතහැරන්න වැඩියමාරි අපි මේ හාමුදුරගෙන් අහලා බලන්න. ඒක නෑ. මම පැවිදි වුණත් ඒක භාවනාවට හරවනවා කියන එක දෙවෙනි අභිනිෂ්ක්‍රමණය කියලා මම කියන්නේ. කරන්න බෑ. ඒ තරම්ම ලාභ සත්කාර සම්මාන සිලෝක වට කරලා තියෙන්නේ අපිව. අපි ඇඟිලි දික් කරන බඩු ඇවිල්ලා. අහුවෙනවා. අපි දන්නේ ඒක ඇතුලේ කොක්ක තියෙනවා. ඊට අපි ඒ නිසා මේ ලද දෙයින් සතුටු වෙලා මේ දේවල් කෙරුවොත් විතරක් අපිට මේ මේ අන්ධබාල ජනතාවට මේ කියලා දීමේ පොඩි හැකියාවක් එනවා. ඒ පොත පොත කියලා දීලා නෙවෙයි තියෙන්නේ අපි කරලා බලන්න ඕනේ කරලා බලන්න තේරෙනවා මේ කියන ඔය වේහප්පලාදී ගැඹුරු මා භාවනා ධර්ම කාගවත් හිතේ නැත්තේ නෑ. හැම කෙනා ළඟම තියෙන එක ඉස්මතු කරගන්න එක අර බැත වෙන් කරගන්නවා වගේ මණිකක් පලිය වලින් වෙන් කරගන්නවා වගේ වෙන් කර ගැනීමේ කලාවට තමයි අපි මේ ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා කවුරක්වත් අව탁සීරු දාගන්න එපා. අනේ මේ කතා කරාට අපි ඔය ඇත්ත ඔය පැත්තට ඇවිල්ලවත් නැහැ නේ කියලා එහෙම ගන්න. මනුස්සකම කියන්නේ ඔය පැක් එකටම තමයි. කවුරු හරි ඇවිල්ලා තාම මේකේ ආසාව වෙලා ඉන්නවනම් ඒකට කනගාටු වෙන්නත් එපා. ඒක හැටි. ඒක ඒකට බැඳෙනවා. නමුත් මාමඤ්ඤය කියලා බුදුරජාණන් අපිට උපදේශයක් දෙන එපා දරුවවක කරන්න. ඔහි ඕක අබිරමණය කරන්න එපා. ඔයින් අබිරමණය කරන්න එපා. එහි අබිරමණය කරන්න එපා. ඒ මගේයි අබිරමණය කරන්න එපා. ඒක අබිරමණය කරනලාට කමටන් වාටාට දාන්න මට මෙහෙම එකක් ආවා. මට මේකට ආසාවක් ඇති උනායි කියලා. එතකොට අනික් කෙනාට උපදේශයක් දෙන්න පුළුවන්. ආයති සංවරේ පිටලා. ඒ නිසා භාවනා කරගෙන යන ලෝකේ එකම ජවනිකාවේ කවදාකවත් ඉන්නේ නැහැ. එnde ende ende ජවනිකා මාරු වෙනවා. පණ්ඩිස්වාංශ මතක් කරනවා. එහෙම ජවනිකා මාරු වෙන්නේ නැතුව එක තැනක ඉන්නවනම් වීර්යය නැහැ කියලා හිතාගන්නයි. මේ පෙන්නන ජවනිකා තිරෙයි ඊතා පටුනම් සමතේ මදි කියලා හිතාගන්න මේ ආලෝකයේ අඩු නම් ශ්‍රද්ධාව අඩුයි කියලා හිතාගන්න කියනවා. අපි චිත්‍රපටයකට දාලා බැලුවොත් බ්ලර් වෙලා තියෙනවා ශ්‍රද්ධාව නැහැ. ජවනිකා මාරු වෙන්නේ නැත්නම් වීර්යය නැහැ. සතිය තියෙනවා නම් එකින් එක වෙන් කරලා පෙන්නනවා. මේ ප්‍රධාන කොල්ල, මේ කෙල්ල, මේ දුෂ්ටයා, මේ කෙල්ලගේ තාත්තා යම්මයි, මේ කොල්ලගේ තාත්තා හොඳට නළුන් ලියුළු වෙන් කරලා පෙන්නනවා. ප්‍රඥාවේ තේරුම් අරගන්නවා. මේ ඔක්කොම තියෙනවා කලවම් වෙන්නේ නැතුව මේවා සද්ධාය කෘත්‍ය මේකයි, වීර්ය කෘත්‍ය මේකයි, සතිය කෘත්‍ය මේකයි, සමාධි කෘත්‍ය මේකයි කියලා දැනගන්නවනම් ඒක ඔක්කොලම තියෙනවා කවුරුත් බාරගන්නේ නැහැ. කට්ටිය හිතනවා මේ ප්‍රඥාව කියන එක ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන් නැවෙන් ගෙන්නන්න ඕන එකක් කියලා. නැත්නම් විශ්වවිද්‍යාල වලින් ගන්න ඕන එකක්. නෑ. මම වෙන්කොට දැනගන්න පුළුවන්. ඒ නිසා මේව ඔක්කොම වෙන් වෙච්ච වෙලාවට පුදුම සුඛයක්, පුදුම සුභයක් එනවා. ඒක එකලසකින් එන එකක්. අන්නේ එකලසට ගැළපෙන ජීවන රටාවට තමයි අපි සම්මා ආජීවය කියලා කියන්නේ. අන්නේ එකලසට ගැළපෙන කර්මාන්තර තමයි සම්මා කම්මන්ත කියන්නේ. අන්නේ එකලසට ගැළපෙන වචන වලට තමයි අපි කතා කිරීමෙන් හෝ නොකිරීමෙන් සම්මා වාචා කියලා කියන්නේ. එනිසා මේ විදිහට උත්සාහ කරන ඇත්තෝ මේ බණාන ඇත්තෝ පුළුවන් තරම් උත්සාහ කරන්න නෙවෙයි තත්ත ඇවිල්ලා නැත්තම් ඇති කරගන්න ඇවිල්ලා තියෙනවා නම් ඒකට ආධාර ආසන්න කරුණු ලං කරන්න බැඳීමක් ඇති වෙලා තියෙනවා ඒක ප්‍රකාශ කරලා ඒ බැඳීම ගලවලා ඊට එහා තියෙන එකට ඊට එහා තියෙන එකේ නාමයෙන් මේ බැඳීම ගලව ගන්නවා. ඒකට ගියාට පස්සේ ඊට එහා තියෙන එකේ නාමයෙන් එක ගලවනවා. අන්න ඒ ක්‍රමයට ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙමු සරුවචන්නාංශයේ මොකද්ද ඊගාවට සීක පුද්ගලයන්ට මේ අභිභූතත්වයක් පෙන්වුවාට පස්සේ මොකද්ද තියෙන්නේ කියලා ලබන ධර්මදේශනාවේදී මේ මතක් කිරීමත් එක්ක දවසේ ධර්මදේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාට මේ බලාපොරොත්තු වෙන්නා වූ සරුවචනාංශේ බලාපොරොත්තු වෙන්නා වූ මේ භාවනා දිලබෙන தත්වලදී කතන්දරගත කොටයි නැතුව අහුවෙන්නේ නැතුව ප්‍රපංච ක්‍රමයෙන් ඉන්නේ නැතුව මේක තණ්හා මාන දිට්ඨි වලින් තොරව මේක බැලීමේ ඥාණය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි මේකයි අපි උඩදී ධර්ම දේශනාවෙන් පස්සේ කරන චාරිත්‍රාක් විදියට විනාඩි සල්පයක් ගන්න පුළුවන් අපිට සාකච්ඡාවක් සඳහා ප්‍රශ්න විචාරීමක් සඳහා මේ ධර්ම දේශනාව සම්බන්ධව තමන්ගේ කමඨාන් සම්බන්ධව එහෙම නැත්නම් අපි මෙත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ අපේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු ඒ නිසා අපි එනම් ගාථා සජ්ජායනා කිරීමේ අනුමೋದනා ශීර්ෂයෙන් ගාථා සජ්ජායනා කිරීමෙන් අපි සතිවාරය සමාප්ත කරනවා. එත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාගතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය සාදු සාදු